දැයි ගෞරවනීය මහා සංඝරත්නයේ අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පාදන පින්වත්නි අපිට තවත් බ්‍රහස්පතින්ද දවසක් නීතිගල අපේ ආරණ්‍යයේ ධර්ම දේශනා පැයක් ශිරුම දෙනා ශිරුම දෙනා වහන්සේ ඒ සඳහා tempත් වෙමු tempත් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස යේ සන්තේසු සම්මුත්තා පරවාදේසු නීයරේ සුත්තාතේ නපබුද්ධಂತಿ කාලෝ තේ සංපබුද්ධති තී ගෞරවනීය සංඝරත්නයේ අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් ඉස්සරහින් තියාගත්තේ සංයුත්තනිකායේ සගතක වර්ගයේ දේවතා සංයුත්තේ තවත් ගාතාවක් මේක ඉතින් සාර සූත්‍රයක් කියලා කියන්න පුළුවන්. ඉතින් මේ සූත්‍රයට සුසම්මුත සූත්‍රය කියලා කියනවා. ඉතින් මේකේ පුංචි නිදානේ නැත්නම් ඒකට පසුබිම් වෙච්චේ හේතු කාරණා බැලුවොත් ජීවිතාවිකට ඇතිවෙච්ච ප්‍රශ්නයක් එහෙම නැත්නම් ප්‍රකාශයක් නැත්නම් චෝදනාවක් සර්වචන් වහන්සේ ඉදිරිපත් කරනවා ඒක මත්තන් නිසින්නෝකෝ තා දේවතා භගවන්තං කාතාය අජ්ජභාසි මේ තමයි හැම එකෙම වගේ නිදානිය යන්නේ දේවතාවෙක් සර්වචනාංශයේ මේ මධ්‍යම රාත්‍රියේ දිව්‍යයන් සඳහා වෙන් වෙලා තියෙන කාලේ ඇවිල්ලා එකත් පසුක ඉඳගෙන මෙම ගාථාවක් දේශනා කරනවා යේෂන් ධම්මා සුසම්මුත්තා ස්වාමීන් වහන්සේ මේ ධර්මයේ යම් කිසි කෙනෙකුට මුලා සිහි ඇත්තේ වීනම් ධර්මයේ පිළිබඳ අවබෝධයේ මුලාවනම් සම්මෝසාව කියන වචෙන් තමයි මේක පාවිච්චි කරන්නේ. සම්මෝසාව කියලා කියන්නේ පටලැවිලි සහිතයි. අවුල්සහගතයි. පිළිසිදු නැහැ. ඒකත් හොඳටම අවුල්සහගතයි කියන්නේ සම්මුත්තාව සුසම්මුත්ත කියලා කියන්නේ. ඒ පරවාදේසු නියති කියන කියන කෙනා පිටිපස්ස යනවා. ධර්මයේ ඉඳගෙන අධර්මයටත් යනවා. එහෙම නැත්නම් එක එක එක එක දේවල් කියනවා පුතු සත්තානම් මුඛාව ලෝකේතිති පුතුජනෝ කියලා කියනවා. පුතජනේ හැම කෙනාම ඒ ඒන කෙනාගේ මුණ බල බල යනවා. ඒ ශාස්ත්‍රුන් වහන්සේගේ අර ගුරුවරයාගේ අර කර්මස්ථානාචාර්යවරුගේ අර භාවනා මධ්‍යස්ථානයේ අර කර්ම මේ භාවනාවේ ඔහේ ඇවිදවි ඉන්නවා යාට අර සම්මෝසාව නිසා. ඉතින් පරවාදේශු නීයදී කියලා කියන්නේ නාශනෝ දාගෙන ඇදගෙන යනවා වගේ. ඉතින් ඒක මේ වෙනකොට ලංකාවේ ගා ප්‍රසිද්ධයි. ඒ මොකද විවිධ ආගම් වලින් ලාංකික ආගම් වලට හැරවීම කරගෙන යනවා. බුද්ධ ආගම ඇතුළේ මහායාන බුද්ධාගම විතරම තදින්ම ක්‍රියාත්මක වෙනවා. ඒක තේරවාදයක් කෙනාට තේරෙන්නේ නැහැ. ඊට පස්සේ තේරවාදයයි කියා ගන්න කට්ටියත් අතරේ අර ගුරුවරයා පිටිපස්ස යන කට්ටිය මේ ගුරුවරයා පිටිපස්ස යන කට්ටිය කුල මච්චරීට වැටිලා ඒ ගුරුවරු රණ්ඩු කරගන්න. ඉතින් ගෝලියෝ hina වෙනවා. ඒකට හේතුව පිරිසුදුකමක් නැහැ. මේ අහන දේ පිරිසුදුකමක් නැහැ. ඒ නැත්නම් බණ අහනකොට එnde ende ende ende මේ අසුතං සුනාති සුතං පරියෝදපේති කංකං විතරති චිත්ත මනස පසීදති ආදී වශයෙන් මේ බණ අහන එකෙන් සුද්ධියක් ලබන්නේ නැහැ. එහෙම නැත්නම් තමන් හිතාගෙන ඉන්න ටිකම කියන ගුරුවරයාට කැමති වෙනවා. අලුතෙන් මොනවාරි අහවට ඒක හිතේ දෙන්නේ භාවනා කරනකොට වුණත් නව තැන් වලට අලුත් තැන් වලට හිත යනකොට ඒකට කැමති නැහැ. අර දන්න ටිකේම කැරකෙනවා. ඉතින් ඒකෝට යවන කෙනෙකුට මේ පරවාදේසු නීරේ කියෝ වගේ ඒ අනුන් දීපු ලණුවක් එහෙම නැත්නම් වැරදි පාරක ටිකට ගමන් කරනවා. ඉතින් ඒක මේ හිතන තරම් ලේසි වැඩකුත් නෙවෙයි. එහෙම මේ කලුසුදු ભેදයක් තියෙන එකක් නෙවෙයි. භාවනා ඉහළට යන්න යන්න යන්න යන්න මේ හොඳයි නරකයි දෙක අතරේ පොඩි වෙනසයි තියෙන්නේ. හරි වැරදි දෙක අතරේ පොඩි වෙනසයි තියෙන්නේ. මූල කර්මස්ථානයේ සහ අනික් කර්මස්ථාන අතර පොඩි වෙනසයි තියෙන්නේ. පටන් ගන්නකොට නම් මහ ලොකු වෙනසක් තියෙනවා. ඉතින් මේ නිසා බණ භාවනා කරන ගමන් නිතර බණ අහන්න ඕනේ අර තමන්ගේ අර පුංචි සුසර කිරීම පුංචි අලුතෙන් කල්පනා කරන දේවල් බණේදී හෝ සාකච්ඡාවේදී හෝ භාවනාවේදී පරියංක සක්මන් වලදී සිද්ධ වෙන එක වෙන්නත් ඉඩ තියෙනවා අවබෝධ වෙන්නේ නැහැ. ඒක මොකද සුතමේ ඥානෙ නැහැ. එහෙම නැත්නම් කල්යාණ මිත්‍රය ඇසුරු කරන්නේ නැහැ. එහෙම නැත්නම් ප්‍රතිරූපදේශ වාසයක නැහැ. ඉන්නේ ගොඩක් වෙලාවට සුතමේ ඥානෙ නැති ඇත්තෝ අතර, නැත්නම් නිකන් වල්පල් කතා කරන මිනිස්සු අතර, නැත්නම් කල්යාණ මිත්‍රය අතර නෙවෙයි. එහෙම නැත්නම් මේ පින්වන්ත පරිසරයක නෙවෙයි. එහෙම නැත්නම් කියනවා ප්‍රතිරූප දේශයක නෙවෙයි වාසය කරන්නේ. ඉන්නේ අප්‍රතිරූප දේශයක. ඉතින් එතකොට අර අවුල වැඩි වෙනවා. මොකද මේ ප්‍රතිරූප දේශයක වාසය කරන්නේ නැති ටිකක් අවුල් සහිත පුද්ගලයා අයියා වෙලා එයා අනික් අයට බණ කියන්නේ. ඒකට එයා හැදෙන්න තියෙන අවස්ථාව අඩුයි. නමුත් නිතර පත්‍රිපදේශ වාසයේ කල්යාණ මිත්‍ර ආශ්‍රයක සද්ධර්ම ශ්‍රවණේ හිටියොත් තේරෙනවා භාවනා කරන විශාල පිරිසක් ඉන්නවා. ඒ අතර ගලපලා අපිට පුළුවන් වෙනවා අපි ළඟ තියෙනවා තව වැරදි කියලා හිතා ගන්න. ගොඩනෙක් විශේෂයෙන් භාවනා කරන අය සීල රකින්නත් එක්ක සමාධිය වඩනායත් එක්ක විපස්සනා කරන කට්ටිය ඉන්නවා අපි හරි හරි කෙලින් හරි සුද්ධයි. අපි ඔක්කොටම යමක් කියන්න පුළුවන් තත්ත්වක ඉන්නවායි කියලා. නමුත් එහෙම එකක් නැහැ. ඇත්තටම කියනවා නම් ඒ විපස්සනා කරන එක නම් සීලයක් නොරකින කෙනෙක් වගේ, දන් නොදෙන කෙනෙක් වගේ, සමාධිය නැති කෙනෙක් වගේ ආධුනික මනසකින් අලුත් දේවල් වලට වෙනස් වෙන්න කැමැත්ත කියන එක භාවනාවෙන් එන එකක් නෙමෙයි. ඒක ජාතකයෙන් එන එකක්. ඒක ජානගත එකක්. ඒක ගියාත්මෙන් එන එකක්. ඒක වෙනස් කරන්න අපිට බෑ. අලුතෙන් දෙයකට නවුත් නවපු දෙයකට නුපුරුදු දෙයකට හිත යොදනවා කියන එක මේ පරිපාලන පිළිබඳ අභ්‍යාසයෙන් දෙන්න බෑ. පාඩමකින් දෙන්න බෑ. ඒ සමහර වෙලකට ලෑස්තිලාම එනවා. ඒගොල්ලෝ හරි නිහතමානයි. ඉතින් අන්න ඒ කට්ටියගේ තියෙන අවිද්‍යාව මොකද්ද අවිද්‍යාව කියන්නේ? මේ ගත්ත දේම එහෙම අල්ලගෙන ඉනවා අතහරින්නේ ඒ අවිද්‍යාව ಜಾති දෙකක් තියෙනවා. අපටිපත්‍ය අවිද්‍යාව මිච්ඡාපටිපත්‍ය අවිජ්ජා කියලා අපපටිපත්‍ය අවිජ්ජා නම් කියලා දෙනකොට අහනවා. මේ දේ මට දැන් තේරෙනවා. අහපු නැති දෙයක් කියලා අහනවා. අර අපපටිවිද්ද මිච්ඡාපටිපත්‍ය අවිජ්ජාව තමන්මයි හරි කියලා හිතාගෙන ඉන්නවා. ඒක හදන්න බෑ. ඒකෙත් බුදුහාමුදුරන්ට දිට්ඨි මට්ටමට ගියොත් හදන්න යන්නෙත් නෑ බුදුරජාණන් වහන්සේ. චිත්ත මට්ටමට ගියාම යම් කිසි විදිහකට පොඩි උත්සාහයක් කරනවා සංඥා මට්ටමේ හදන්න පුළුවන්. සංඥා මට්ටම ගැන අපි වෙනස් වෙන්න කැමතියි. අපි අනිත්‍යයට කැමතියි. මේ දන්න දේ තුළ වැරද්දක් තියෙන්න තියෙනවා. ඉඩ තියෙනවා. ඒ නිසා කාටවත් අහුම්කම් දෙන්න ඕනේ කියලා වගේ අදහසක්. ඉතින් එන්නේ මේ අදහස හැමෝටම නෑ කියලා කියනවා. මම හැදෙන්න ඕනේ, මම වෙනස් වෙන්න ඕනේ කියන අදහස නෑ. මේ දේ මා ළඟ එහෙම ඔලොමල ගතියක් තියෙනවා. මා ළඟ එහෙම අලුත් දේවල් වලට විරුද්ධත්වයක් තියෙනවා. අලුත් වෙන්න කැමති නැති ගතියක් තියෙනවා කියලා තමන්ගේ ඒ මෝහය දකින්න එකමයි නිවන කියන්නේ. තමන් ළඟ තියෙනවා එහෙම අලුත් දෙයක් අගින්න කැමති නැහැ. එහෙ නැත්නම් අන්කොන්ෂස් කියලා කියනවා යට මනස දකින්න කැමති නැහැ. ඒක තියෙන මේ මම දන්නවා මම දන්න දේ හරි මම මේක ඔප්පු කරලා පෙන්නලා තියෙන්නේ අනිකයි වැරදි කියලා වගේ ඒකට ඔලොමොල ගති ප්‍රගල්භ ගති කියලා කියනවා. ඉතින් ඒක ඇත්තටම අමාරුයි භාවනාවට උගන්වන්න. ඒක පිළිබඳව දැනට බාහිර බටහිරට ගිය භාවනා ක්‍රම තියෙනවානේ සතිය විස්පන්දේ බා. ඉතින් ඒගොල්ලෝ ඒක දෙනකොට ඒව සමහරට සල්ලි වලට දෙන්නේ, ලෙඩ රෝග සුව කරන්න දෙන්නේ. ඉතින් දෙනකොට ඒගොල්ලෝ කියනවා මේ තරම්ම බෙහෙතක් බෙහෙත් පාවිච්චි නොකර සනීපෙන්න මේ වගේ ක්‍රමයක් තියදී වැඩි පිරිසක් තාම දොස්තරලපස් යනවා. තාම බෙහෙත් බොනවා. තාම මේක භාවනා ක්‍රමයක් සුඛ සේවාවක් විදිහට පිළිගන්න කැමති නැහැ. ඉතින් මේ පිළිබඳව අවුරුදු 30 40 වගේ මේ රිසර්ච් කරපු පැරණි විද්‍යාඥයෝ කියනවා එවැනි කෙනෙකුට මේක කරලා බලන්නේ කියලා හැඟීමක්වත් දෙන්න ක්‍රමයක් මට වැටහෙන්නේ නැහැ කියලා. ඇයි මේ සමහරක් මේ වගේ භාවනා වගේ ක්‍රම භාවනා කියන පැත්තක දාමුකෝ ආධ්‍යාත්මික ක්‍රම තියේදී නොකර ඉන්නේ කියන එක පරීක්ෂා කරන්න පරිශනාකත් සැලසුම් කරන්න මට තේරෙන්නේ නැහැ කියලා. ඒක අද ඉන්න ගුරුවරු තේරුම් ගන්න නැතුව හැමෝටම කියන්න හදනවා. හැමෝටම අල්ලන්නේ නැහැ. බොහොම කලාතුරකින් කියන්නේ තමයි මේ නිහතමානී ගතිය තියෙන්නේ මේ දින දෙයක් ගන්න කැමති. ඒගොල්ලෝ ගාව තියෙන එක හරි ඒකම ගහපා දෙන එක තමයි ඔය මේ සුසම්මුත්ත කෙනෙක් අහු වෙන තැන. සුසම්මුත්ත කියන්නේ හොද්දටම ඔළුව අවුල් වෙච්ච මිනිස්සයා ගහපා දෙන එක කරාට කැමති. ඒ මිනිස්සයා හැබැයි වෙන බිස්නස් එකක් කරන්නේ. නිවන් දැක්වීමක් නෙවෙයි කරන්නේ. ඉතින් ඒව අද මේ ජනමාධ්‍යයත් එක්ක හරිම ශීඝ්‍රයෙන් පැතිරෙනවා. ඒක හැබැයි මේ බුද්ධ ආගමට තර්ජනයක් නෙවෙයි. අහිංසක මනසට ඒක තර්ජනයක් නෙවෙයි. අහිංසක මනසයා කවුරුත් කියන දේ අහනවා. අලුතෙන් වෙනස් වෙන්න කැමති මන් ළඟ අඩුපාඩුකම් තියෙනවා කියලා දාන්නවා. නිහතමානීකම කියලා ඒකට කියනවා. නැත්නම් ඊට ලස්සන වචනේ අහිංසකකම තියෙනවා. යම් කිසි කෙනෙක් ගාව මේ සුසම්මුත්ත ගතිය තියෙනවා නම් ඔලමල ගතිය තියෙනවා නම් එයා අහිංසක නැහැ. මේ භාවනා වලට ගියාම හැම වෙලාවෙදී මට එක්කෙනෙක් දෙන්නෙක් හම්බ වෙනවා. ඒ ඇත්තටම මට වැඩිය සංවිධායකයට විශාල ප්‍රශ්නයක් කරනවා. ඒකට පිළ හැසිරීම හරි අමුතුයි. ඉතින් බැරිම වෙච්චාම මට ගෙනත් දෙනවා සාංශ මෙන්න මෙහෙම මේ කෙනාගේ මෙන්න මෙහෙම මෙහෙම හැසිරීම වගේක් තියෙනවා. ඉතින් මම පොඩ්ඩක් වෙලා කතා කරනවා මම මොකක් කරලා කරන්නේ කතා කරන්න යන්නේ. කතා කරලා බලනකොට මේ කතා කරන්නේ නිවන් දකින්න නෙවෙයි. වෙන වෙන දේවල් වලට. ඉතින් මම අභියෝග කරනවා කෙලින්ම ඔගොල්ලෝ මේ මේ මේ සතිය හෝ මේ භාවනාව හෝ මේ සීලය හෝ නිවනට යොමු කරලා තියෙන්නේ. පිස්සු කතා කරනවා සාංශ අපිත් එහෙම අතහැරලා ඉන්නේ කීකී අපි සිල් ලකිනවා බණ භාවනා කරනවා. නමුත් සීල සීල තමයි කියලා කියනවා. සමායල නිවනට තමයි කියලා. මුදුවට කතා කරලා පෙන්නට දෙන්න පුළුවන්. එයාගේ බයිලාව වෙන කොහෙද? මම කියනවා ඒකට මට අවුරුදු 40ක් මේකේ ඉන්නේ මං. මට ඔක්කොම ಜಾති මිනිස්සු හම්බෙලා තියෙනවා. නමුත් ඔය තරම් දලදනුකමක් ඒකට ඕනේ නැහැ. අලුත් වෙන දෙයකට ලැහැත් වෙන්න ඒකත් පිළිගන්න කියන එකට ඔච්චර ගහපාදීමක් අවශ්‍ය කරන්නේ ඒ නිසා නිවන නෙවෙයි පතන්නේ. එහෙමනම් සුසම්මුට්ටයි සතියට කැමති නෑ. Taman දන්න දේ ගහපාදිනවා. Taman දන්න දේ අල්ලගෙන ඉනවා. ඉතින් එහෙම උගක් මාරු වෙනවා හේතු ගන්නලා දෙන්න ওই දැඟලිල්ල දඟලන්නේ මේ නිවන් දකින්න නෙවෙයි. මේ බුද්ධ ආගම තුල වෙන මොකද්ද ඕක කරන්න හදනවා. අද විතර එහෙම පැටලවිච්ච යුගයක් තිබුණේම නැහැ. ඒක හොඳයි. මොකද අපි පුංචි කාලේ බුද්ධි භාවනාවක්වත් එහෙම භාවනා ගුරුවරුවත් භාවනා කරන අයවත් හිටියේ නැහැ. හිටියේ බොහොම සුළු පිරිසයි. ඉතින් ඒ පිටිසට මේ හරි තාඩන පීඩන තිබුණා. නමුත් මේ වගේ මේ පිස්සු පිහට්ටෝ හිටියේ නෑ. බොහොම සුළු පිටසක් හිටියේ. දැන් තාඩන පීඩන නෑ. මොකද ජනමාධ්‍යයට ඇවිල්ලා තියෙන භාවනා කියන එක. ඉතින් හැම කෙනාම කරනවා. අතම හිසම්මුට්ට කියන එක ඒක රෝගයක්, මානසික රෝගයක්. ඒ හැම කෙනෙක්ම පිළිෙන එකක්. පුත්තජන හැම කෙනෙක්ම පෙළෙන එක. අන්න ඒක දැනගෙන මම මෙන්න මේ ධර්ම වලට කැමති නැහැ. මේ මේ පැති වලට කැමති නැහැ මම දන්නේ ඒක තමයි හරි ඒමයි සත්‍ය අනික් සියල්ල බොරුයි කියලා යමෙක් කියනවනම් කියන්න හදනවනම් සර්වචන්සේ සඳහන් කර තියෙන වෙන කෙනෙක් ඇසුරු කරන්න එපා පළවෙනියෙන්ම අයින් කරන්න ඕනේ එයා. මොකද එහෙම දෙයක් මේ ලෝකේ නැහැ. මේමයි සත්‍ය අනික් සියල්ල බොරුයි කියන එක අසත්‍යයක්. හැමදේම සත්‍ය ප්‍රමාණයක් තියෙනවා. අපිට ඉති ගන්න නම් අපි ඔලොමලකම එහෙම නැත්තම් කියන ප්‍රගල්භ ගතිය එහෙම නැතුව මමමයි සත්‍ය කියා ගන්න කතිය නැතුව සාකච්ඡාව එහෙම නැත්නම් බණ අහනකොට අසුතං සුනාති සුතං පරියෝදපේති කංකං විතරති වගේ ඒ මේ විනාශ වෙන්න පුළුවන් ගතිය තියෙනවා විතරක් චිත්ත මනස පසිද්දති. හිත මනස පහදිනවා. එහෙම නැත්නම් බන නෙවෙයි අහන්නේ කියන දේවල් වල වැරදි අහන්නයි කතා කරන්නේ. අහගෙන ඉන්නේ. අද හැම ගියම එතන ඉන්නේ. මේ ස්වාමීන් වහන්සේ අපි දන්න ධර්මයට විරුද්ධව කතා කරනවා නම් ඒකේ අඩුපාඩු ආන්න. සාමාන්‍ය ධර්ම සාකච්ඡාවලදී අහන ප්‍රශ්න හැම එකක්ම ගුරුන්නාචර උගන්වන්නට. දැනගන්න අදහසින් නෙවෙයි අහන්නේ. ඒක හරි පැහැදිලි ප්‍රශ්නේ රචනයම. පැහැදිලි ඔලොමල ගැටීම. ඉතින් ඒ ටික දැනගත්තේ නැතුව මේ ශේෂ්ඨයට බැස්සොත් මං කියන්නේ උගාවක් වැඩිමහල් ස්වාමීන්සලා සිවුරු අරිනවා මේ භාවනා කරන්න ගිහිල්ලා ගෝලයන්ට පිස්සු වැටෙන දේ බලපුවම බය වෙලා. මට භාවනා කරනකො තුන් දෙනෙක් එක්ක උපසම්පදන්න වී නැතර වුණා නැත්තම් කිවුරු ඇරියා. ඒ මොකද මේ භාවනා කරන්න ගියම බර ගන්න පිස්සු වැදෙනවා. ඒක හරි භයානක වැඩක්. මොකද ගෙවල් වල මිනිස්සු කෙලින්ම දොස් කියනවා. ඉච්චර කපේලා ඇවිල්ලා ඔන්න ඔබ වංශයට බාර දුන්නා පිස්සු. ඉතින් ඒ කෙනා තුල අර චෝදනා කරන අය දන්නේ නැහැ මේ අහන කෙනා දන්නේ නැහැ මෙයාලගේ තියෙන නිවන නෙවෙයි ඒ අහිංසකම නෙවෙයි. එහෙම නැත්නම් සත්‍ය දැන ගැනීම නෙවෙයි මොකද්දෝ ගහපා තියෙනවා. ඉතින් ඒක දැන් විපේම සයිකියාට්‍රිස් වගේ පැත්තට යන්න පටන් ගත්තා. ගුරුවරයා ගාව නෙවෙයි උත්තරේ තියෙන්නේ සයිකියාට්‍රිස් ගාව කියලා. ඉතින් මහත් ඉස්සර ඇත්තරම හරියට බැන බැන හිටියා සයිකියාට්‍රිස්ලාට. පස්සේ මටත් යන්න සිද්ධ වුණා. ඒ කට්ටිය පිටිපතන්ඩ මෙහෙදි තුන් හතර දෙනෙකුට ඔය වැඩි වුණා. හැබැයි සාර්ථකව ඒ කට්ටිය තේරුම් ගත්තට පස්සේ මේක පිස්සුවක් කියලා උත්තර තියෙනවා. එතකොට මෙඩිටේෂන් මෙඩිකේෂන් දෙකම ඕනේ. බෙහෙතුත් බොන්න ඕනේ, භාවනාත් කරන්න ඕනේ. පස්සේ තේරුම් ගත්තට පස්සේ එහෙම හරිගිය කෙනෙක් මට කියනවා. මම දන්නේ යට හරිගිලා කියලා. මට දැන් ඕන කෙනෙක් ඇසුරු කරන කියන්න පුළුවන් සාංශ මං කාපු පරිප්පුමයක් අහලා දෙන්න පිස්සුවෙන්ද ඉන්නේ කියලා. හැබැයි පිස්සු සනීපුණයි කියලා ඒගොල්ලෝ කිව්වට ඇත්තටම සනීපෙලාද නැද්ද කියලා මට පොඩ්ඩක් කතා කරපුවා නම් කීත හැකි. නමුත් මං කියන්නේ කවුරුත් අහන්නේ නැහැ. මම බොහෝ තරුණයි තාම. මේක ශිල්පයක්. ඒක ශිල්පයක් මේ භාවනා කරනවායි කියලා ඒ ආසන්න කාරණා වශයෙන් පෙන්වන්න පුළුවන් සීල නැතිවම. සීල නැතුව භාවනා කරන්න ගියාම ඒත් පිස්සු වැටෙනවා. ඒ වගේම නිවන පරමාර්ථ කරගන්න නැතුව මේ ජීවිතයෙන් භාවනා කරන්න ගියාම ඒත් යම් මට්ටමකට යන්න පුළුවන්. ඉන්හිහාට ඒ පරමාර්ථ සහ තමන් අතර ගැටුමක් ඇති වෙනවා. පවුලයත් එක්ක සමාජයත් එක්ක ගැටුමක් ඇති වෙනවා. ඊටත් වැඩි ඕලමල වෙන්න ඕන. ඔලමල නැත්තම් එයාට එයාව හදන්න පුළුවන් කියලා දෙන්න පුළුවන් ඔබ නිවන් දකින්න ඕනේ නැහැ භාවනා කරන එක හොඳයි. නමුත් හැබැයි ඔබ දැනගෙන හිටපන් ඔබ මෙතන ඉන්නේ අදිට අදිමානයකට යන්න එපා. අදිමානයකට ගියාම අනුකම්පා කටයුතු. ඒ අනුකම්පාවෙන් එහාට ගොඩ ගන්න නම් බෑ. බුදුජානනාතික පවා කියලා තියෙනවා අඤ්ඤත්‍ර අදිමාන කියලා අදිමානේ ඒ තරම අමාරුයි. ඉතින් ඒක සම්බන්ධයෙන් මේ සම්මුත්තද සති සම්මෝසාව අනිත් එකට කියනවා සති ඍජු භාවය කියලා. ඒකට මොකද්ද තව හොඳ ලස්සන වචනක් තියෙනවා. මෙතන කියන්නේ ධර්මයේ සම්මුත අසම්මුත භාවයේ මොට වෙච්ච ධර්ම ඥානයක් තියෙනවා. ඒ මොට වෙච්ච ධර්ම ඥානයක් තියෙන එකනට ඕන කෙනෙක් නොමගරින්න පුළුවන්. ඒ බව ඉස්සෙල්ලම ජාත්‍යන්තර මට්ටමට ගිහිච්ච හිට්ලර් තමයි. හිට්ලර් දැනගත්තා දවසකට එක බොරුව විනාඩි 20ක් කියන 20 සැරයක් කියනවා නම් ඒ මිනිහක ඇත්ත බවට පිළිගන්නවා කියලා. ඒක දැන් ඇඩ්වර්ටයිස්මන්ට් කියන්නේ වෙළඳ ප්‍රචාර කියන්නේ. ඕනම වෙළඳ ප්‍රචාරයක් රේඩියෝ එකේ නිතර ඇහෙනකොට 20 සැරයක් ඇහෙනකොට එයා පිළිගන්නවා. නිතර ඇහෙනකොට මෙයාට අගුණයි වැරදි ඒත් පිළිගන්නවා. අද ලංකාවම කාලා ඉන්නේ. බටහිර තාක්ෂණයයි බටහිර අධ්‍යාපන ක්‍රමයයි බටහිර සංස්කෘතියයි බාහිර අරගෙන પરම්පරා දෙකක් දැන් කාලා. හැබැයි ලස්සන වැඩක් තියෙනවා යතරමැද. ඒ කොච්චර කාලා තිබ්බත් පොඩියෙකුට හරි පාර පෙන්වලා දෙන්න පුළුවන්. never too late. පොඩි එකාට කියලා දුන්නොත් මහේ කාලත් පිළිගන්න බව අපි දැන් ඔප්පු කරගෙන යනවා. පොඩි උන්ට හරියට කියලා දුන්නොත් මේකයි මේ සම්මෝධාව ඒ වගේම සති සම්මෝසාවට හොඳ ලස්සන සිංහල අනිත් පැත්තේ වචනක් තියෙනවා සතිය निराවුල් භාවය කියලා හරියට අල්ලලා දුන්නොත් නිවන් දැකලා නෑ හැබැයි නිවනට නෙවෙයි යොමු වෙලා තියෙන්නේ කියලා තේරෙනවා අපේ අම්මලා තාත්තලා නිවනට නෙවෙයි යොමු වෙලා තියෙන්නේ පන්තිබාර ගුරුවරයා නිවනට නෙවෙයි යොමු වෙලා තියෙන්නේ ලෝකේ ඉන්නා තාකල් විද්‍යාඥයෝ නිවනට නෙවෙයි යොමු වෙලා ඉන්නේ රාජ්‍ය නායකයෝ නිවනට නෙවෙයි යොමු වෙලා ඉන්නේ පොහොසත් මිනිස්සු නිවනට නෙවෙයි යොමු වෙලා ඉන්නේ ඔය හයියෙන් කතා කරන හොඟ දෙනෙක් නිවන නෙවෙයි කතා කරන්නේ කියන එක දැනගත්තා නම් ඊට පස්සේ අහුවෙන්නේ අපි අනතුරුදායක ඖෂධ නිවාරණ මණ්ඩලයේ රැස්වීමට ගියාට පස්සේ ජයනාත් මහත්තයා කියනවා අපි පොඩි ළමයින්ට කියලා දුන්නලු සිගරට් වෙළඳාම් පිළිබඳ ගහලා තියෙන ඇඩ්වර්ටයිස්මන්ට් එකක අල්ලගන්න කරලා තියෙන උපක්‍රම ටික පුළුවන් නම් බලන්න කියලා. මිනිස්සේ හිත වට ගන්න ඒ මොකද ඒ වෙනකොට පිරිමි අය සිගරට් බොන එක නතර කරලා කාන්තාව සිගරට් බීම වැඩි කරන්නේ ලස්සන කාන්තාවක් සිගරට් එකක් බීගෙන ඉන්නකොට පිරිමියෙක් එයාට ආකර්ෂණය වෙන්න හැටි තමයි මේ පිළිඳ ප්‍රචාරය තියෙන්නේ. ඒක ළමයින්ට අල්ලන්න දීපුවාම ළමයින්ට අල්ලන්න දන්නේ මේ වෙළඳ ප්‍රචාරය හරහා බොරුවක් ඇත්ත කරලා සිගරට් එකක් විකුණන්න හදන්නේ. මේ ගිනියන්නේ කොහෙද කියන එක අල්ලන්න පුළුවන්. ඒ කියන්නේ පොඩි ළමයා ඒ තරම්ම නරක වෙලා නැහැ හදන්න පුළුවන්. ඕනම මේ බණහන කෙනෙක් පොඩි ළමයෙක්ගේ මානසිකත්වයේ තියෙනවනේ සුසම්මුත්ත නැහැ. අසම්මුට්ටයි සම්මෝසාවක් නැහැ. එතකොට අසුතං සුනාති බණවල තියෙනවා. නාහපු දේවල් තියෙනවා. සුතං පරියෝධපේති. ඇහිච්ච දේවල් පිරිසිදු වෙනවා. කංකං විතරති. දිවිච්ච සැක දුරු කර ගන්නවා. දිට්ඨින් උජ්ජ කරෝති. මම ළඟ තියෙනවා අඩුපාඩුකම් කියලා හදාගන්න ඉඩ තියෙනවා. එතකොට චිත්ත මනස ප්‍රසිද්ධති. එතකොට බණ අහනකොට සතුටක් ඇති වෙනවා. ඉතින් ඒකෙදි අපි ගිය පාර තිබුණේ යේසන් ධම්ම අපපටි විදිතා කියලා. ධර්මයේ යම් කිසි කෙනෙක් හරියට විනිවිද දැක්කේ නැත්නම් පරවාදේශු මීයරේ. නීයරේ. ඕනම කෙනෙකුට යනම ගන්න පුළුවන්. අද තියෙන එක ප්‍රධාන ව්‍යාපාර බංකොලොත් වෙච්ච ආගම් වලින් නියෝජනය කරලා කොහොම හරි මේ මිනිසුන්ට මේකයි හරි කියලා ඒ ආගමට බඳවා ගැනීමේ ව්‍යාපාර වලට කෝටි ගණන් වියදම් කරනවා. ඒ වියදම් කරන ව්‍යාපාර හරහා දුර්ලභ නිස් තමයි අල්ලන්නේ. හරි පැහැදිලි නිගමනයක් ඇති කෙනා අල්ලන්න බෑ. එයා තම නිවන් දැකලා නැහැ. නමුත් එයාගේ එල්ලේ හරි. අපි ඒකට කියනවා අදිමොක්ක චෛතසිකය කියලා. මේ භාවනා පාරිභාෂා શબ્දමාලාවේ ඊට පල්ලෙහා මට්ටම කියනවා කුසල ඡන්දය කියලා කරබැලීමේ ආසාව. ඊට පල්ලෙහා මට්ටමට කියනවා ඕකප්පන සද්ධාව නැත්නම් ඊටත් පල්ලෙහා මට්ටමට කියන ප්‍රසාද සද්ධාව කියලා. ඔක්කොටම ප්‍රසාද සද්ධාව තියෙනවා. එයා දකින්න දෙයට පහදිනා මිසක නිවන පතන්නේ මේ ජීවිතේම නිවන් දකින්න එතන මේ වෙනසක් පතන්නේ ඉතින් සාමාන්‍ය හොඳ මිනිහෙක් වාටපත් වෙනවා සතු මරන්නේ හොරකම් කරන්නේ නැතුව ඉන්නවා ඕකප්පණ සද්ධාවට යන්න නැත්තම් ওই කියන කුසල ඡන්දයට යන්න කැප වෙන්න වෙනවා ඒතර වචනේ කැප කරන්න වෙනවා සම්මා වාචාව වලට අදිෂ්ඨාන කරන්න වෙනවා ඊගාට සම්මා කම්මන්ත වලට අදිස්ථාන කරන්න වෙනවා. ඊගාට සම්මා ආජීවී. ඒක තමයි ඔක්කොගෙම තියෙන ප්‍රධාන දුර්ලභකම. අපේ ජීවන රටාව වෙනස් කරන්නේ නැතුව අපි මේ දැනගත්ත හදාරගත්ත දේ අලුත් එළිය වෙන්නේ නැහැ. ඉතින් ජීවන රටාව තමයි බුදුහාමුදුරු මහානකමෙන් පෙන්ලා දීලා තියෙන්නේ. ඒත් මම කියන්නේ සංඝයා හොඳ ලස්සන ආදර්ශයක් පෙන්වනවා කියලා. සංඝයා පෙන්වන ආදර්ශය අද කියන්න බඳි. අපේ අත යුනිවර්සිටි ගන්න ප්‍රවෘත්ති කෙනෙකුට මම බයිනකොට එයා කිව්වා අපේ කුල දරුවන් නෙමෙයි කිව්වේ යතිවරයන් කියලා කිව්වේ. සංස අපේ යතිවරයන්ගෙන් අපිට අවශ්‍ය ආදාසෙ ලැබුණ නැහැ ස්වාමීන් වහන්සේ. ඒකයි මේ අධ්‍යාපනය මෙච්චර පිටපොට ගියේ. ඊට පස්සේ මං ඒතුමාට කිව්වා මට යතිවරෙක් නෙවෙයි කියලා දුන්න ඔබතුමාමයි කියලා දුන්නේ. 77 ඊට පස්සේ මම ඒක දිගේ තමයි යන්නේ. ස්වාමීන් වහන්සේ මම අම්මට වඳිනවා. අපේ අම්මා තමයි අපිට කියලා දුන්නේ. අපේ මුළු පවුලෙම හරිම නිහතමානී අපි ධර්ම මාර්ගයේ ගමන් කරා. දැන් තමයි පාර හරියට තියෙන්නේ. නමුත් අපි පාරට වැටලා හිටියා. ඉතින් ඒ යතිවරයෙක්ගෙන් වෙන්න ඕනේ සේවේ නැති වෙච්චහම මිනිස්සුත් අමනතාලයට යතිවරයි කියලා කාටවත් වඳින්න ගියාම දන්නේ නැතුව ඕන කෙනෙකුට නොමග යවන්න පුළුවන්. අන්නේ නොමග යවන ගතිය සංවිධානාත්මකව කෙරෙනවද? ඒ විවිධ ආගම් වල බය වෙන්න දෙයක් නැහැ. අපේ මනසයා හොයන්නේ ඇත්තනම්. ඇත්ත හොයන්නේ නැති බව දන්නවනම් මම මේ හොයන්නේ මේ බුද්ධහම කියලා මේ පිට කාටුව නැත්තම් කාටුව බැත නෙවෙයි කියලා එහෙනම් හදතයි. එයා මේ පිට කාටුවයි කාටුවයි අල්ලන්නේ මේක බැත කියලා හිතාගත්තොත් අදන්න බෑ. ඉතින් ඒ නිසා කියනවා සුත්තාසේන අපබුද්ධන්ති. ඒ ස්වාමීන් වහන්සේ බුදුහාමරට මේ దేవතාව කතා කරන්නේ මේ වාගේ සුසම්මුත්ත මනසකින් ඉන්න මිනිස්සු බුද්ධියගෙන ඉන්නේ. කවදාකවත් නැගිටවල බෑ. එයා කියනවා ඉඩාරින්න මට දකින්න මගේ හීනේ. මට නිදා ගන්න දෙන්න ඕගොල්ලන්ට වැඩ නැහැ නේ කියලා එයා නින්දට හරි කැමතියි. එහෙම නැත්නම් ඒ වැටිලා ඉන්න ඇබ්බැහියට කැමතියි. කාලෝතේ තේසම් ප්‍රබුද්ධත්‍ති ස්වාමීන් වහන්සේ දැන් ඉතින් නැගිටින්න කාලයයි. දැන් බුදු කෙනෙක් පහළ වෙලා. දැන් ධර්මයේ කියනවා. දැන් හරියට වැඩ කරන සංඝයා ඉන්නවා. සිල් ලක්ෂණ පිරිසක් ඉන්නවා. දැන් මේ බුදියල් ඉන්න කට්ටියට නැගිටින්න කාලයයි කියලා දේවතාවා කියනවා. බුදුරජාණන්සේ ඒකට බුදුහාමුදුරුවෝ දීපු විප්ලවීය උත්තරේ කියනවා. "ඒ සම් ඒසන්තේ සුස අසම්මුඨා." එimhe පටලැවිලි නැති මිනිස්සෙක් ඉන්නවා. මම යන්නේ මේකට කියලා. ඒකට කියනවා අකලංක විශ්වාසයක්. නැත්තම් අවික්කප්පසාදේ තියෙනවනම් පරවාදේශු නන්තියරේ. අනුන්ගේ වදල වලට පැටලෙන්නේ නෑ යා. අරයා කියන දෙයට මෙයා කියන දෙයට යන්නේ නෑ. ඉතින් මේ කියන එක අර්ථකථාචාන් වහන්සේ පෙන්වන්නේ සෝවාන් මාර්ගස්ත කෙනෙකුට තමයි හරියට ඒ කියන අවික්කප්පසාදේ පහළ වෙන්නේ. බුදුන්මයි වෙන කෙනෙක් බුදුන් නෙවෙයි. ධර්මෙමයි වෙන දෙයක් ධර්මේ නෙවෙයි. සංඝයාමයි වෙන කෙනෙක් සංඝයා නෙවෙයි. මගේ සීලෙමයි පිට සීලයක් නෙවෙයි කියලා ඒ හතර පිළිබඳ අවික්කප්පසාදේ පහළ වෙන්නේ සෝවන් වෙච්ච කෙනාට. ඒත් ඒකේ පොඩි ඉඩක් තියෙනවා මහසිසාද සංශය මතක් කරලා දෙනවා සෝවන් මාර්ගස්ස සහ පලස්ත කියලා දෙන්නේ කියනවා. ආරි ආරි අත්හාරි පුත්‍ර සංඝයා ගන්නකොට සෝවන් මාර්ගස්ත්‍ය සහ පලස්ත්‍ය දෙන්නටම ඔය ආර්ය පුද්ගලයන් කියලා සඳහන් කරනවා. අෂ්ටාර්ය පුද්ගල මහා සංඝරත්නයේද ආහුනීය පාහුනීය දක්ෂිනීය අංජලිකරණීයයි ඒ ඇත්තෝ පිට සිට ගෙනත් දෙන්න වටිනවා, පැදගුණ කරන්න වටිනවා, උතුමන්ට සකස් කර දේවල් දෙන්න වටිනවා. සුවන් මාර්ගස්ත්‍යයට. ඉතින් ඒක නිසා කවුද මාර්ගස්ත්‍යයා? පලස්ත්‍යා නම් අපිට ප්‍රශ්නයක් නැහැ. සෝවාන් මාර්ග ඥානය අවබෝධ කරපු එකනා පලස්ත්‍යා. සෝවාන් මාර්ගයට වැටිලා ඉන්න කෙනා පිළිබඳව එකනා තමයි යෝගාවචරය කියන්නේ. ඒක පිළිබඳව ගොඩාක් වාද තියෙනවා. ඊටාම ශ්‍රද්ධාවන්තයා කියනවා ජේසන්තේ බුද්ධං සයේ ජේ බුද්ධං සරණං ගතාසේ බුදුන් සරණගේ හැම කෙනාම සෝවාන් පලස්සේ මාර්ගස්ත්‍යෝ කිය. සම්බුද්ධං සරණං ගච්ඡාමි කියපේ හැම දෙනාම සෝවාන් මාර්ගස්ත්‍යෝ. ඒ අදහසේ ඉන්නවනම් කවදාත් අපායට යන්නේ නැහැ. හැබැයි ඉතින් මම බුදුන් සරණ ගියයි කියලා දවසේ චිත්තක්ෂණ කීයක් බුදු සරණ අපේ හිත තියනවාද නැත්නම් බුදුන් සරණ ගියයි කියලා ලේබල් එක ගහගෙන নানা ආකාර දේවල් කරනවාද කියන එක අපි දන්න දෙයක්. ඒක බුදුහාමුදුරටයි චිත් නැහැ. ඔය ඉස්සර කතා කරන අටුවචාන්ටයි චිත් නැහැ. අපි බුදුන් සරණ ගියයි කියලා හිතාගෙන බුදු සරණ කියලා දැනගෙන චිත්තක්ෂණ කීයක් ඒ බුදු සරණට නැමිලා ගත කරනවාද එහෙම නැත්නම් මේ අනෙකුත් පරවාදේශ කට්‍යයත් එක්ක ගත කරනවා කියලා. ඉතින් ඒකට බුද්ධානුස්සති කියන එකේ බුදුහාමරෝ නැවත නැවත මෙනෙහි කරන සුළු ගතියට භාවනාවක් කියලා කියනවා. මේ සතිය නැතුව බුද්ධානුස්සතිය කිව්වහම අනුස්සති හයින් එකක්. මේ සතිය නැතුව ගත කරන හැම වෙලාවකම පරවාදේශු නියරේ. එහෙමනම් දැන් මම ওই මගේ කතාවට දාගන්න හදන්නේ මේ සතිය තමයි ඔක්කොටම මුල කියලා කියන්නේ. එහෙමනම් සතියේ ඉන්නකොට මම සතියේ ඉන්නවා කියලා දන්නේ කොහොමද? පරවාදස නැහැ. අසම්මුට්ඨ භාවයක් නැහැ. ඒක නිසා සතියට කියනවා අපිලාපන ලක්ෂණ අසම්මෝස රස. සතියේ ඉන්නවනම් එහෙමේ දුවන්නේ හරියට අරමුණටමයි හිත බහින්නේ. උදාහරණයක් වශයෙන් කියනවා අපි මෙතන මම හිතන්නේ අලුත් අයත් ඇති ඒත් තමයි තේරෙන්නේ නැති වෙන්න පුළුවන් පරණ අය දන්නවා සක්මන් කරනකොට සක්මනේ හිත නැති බව දන්නවා හැබැයි යන්න ඕන තැන දැන් සක්මන මගේ පයේ හැපෙන එක තමයි බලන්න ඕන කියන එක එයා දන්නවා තාම සාක්ෂාත් කරගෙන නැහැ හිත පිටිගේ බව දන්නවා හැබැයි මම හිත පිහිටවන්න ඕනේ පය හැපෙන තැන කියලා දන්නවනම් එයා දැන් අසතියේ හිටියත් සතියට යන්න ඕන තැන දන්නවා ඒකට අසම්මෝසාව නැහැ දැන් මම මොකද කරන්නේ? මගේ හිත කිටි කියා බුදු අම්මෝ කියගෙන නටන්නේ එයා කරන්නේ අර සම්මෝසාවේ අයින් කරලා අසම්මෝසාවෙන් ආහරි. පිට ගියා. හරි දැන් මම මෙතෙන් දෙන්න ඕනේ. ඒ නිසා සතියේ ලක්ෂණය අපිලාපන ලක්ෂණය එහෙම දුවන්නේ අරමුණට හම්බෙච්ච ගම් බහිනවා. දෙක එහෙම ගියාට පස්සේ මෙන්න මෙතෙන්ඩයි එන්න ඕනේ කියලා පවත්තන්න ඕනේ සත්‍ය මෙන්න මේකේ කියලා හිතගෙන ඉන්නකොට දන්නවා. ඇවිදිනකොට දන්නවා. ඉඳගෙන ඉන්නකොට දාන්නවා. බත් කනකොට දාන්නවා. දත් මදිනකොට දාන්නවා. එදින්දා වැඩ කරනකොට දාන්නවා. ඉතින් යම් කිසි කෙනෙකුට ඒක තේරෙන්නේ නැත්නම් කරුණාකර ප්‍රශ්නයක් අහන්න මගේ හිත පිට යනවා. පිට ගියාම මම දත් මදිනලා පිට ගියාම මම කොහෙද හිත පිහිටවන්න ඕනේ. මම කැම කන වෙලාවේ හිත පිට යනවා. ඒක ප්‍රශ්නයක් නැහැ. කොහෙද හිත පිහිටවන්න ඕනේ කියලා. මම නානකොට යනකොට එනකොට කතා කරනකොට හිත පිට යනවා. මේ වගේ වෙලාවක අසම්මෝහ භාවයේ නැතුව අසම්මෝෂය ඇතුව සම්මෝෂ වෙන්නේ නැතුව අංජබජල් වෙන්නේ නැතුව වියවුල් වෙන්නේ නැතුව හිත පීටන්න කොහෙද කියලා දන්නවනම් එයාට කියනවා සුවාන් මාර්ගස්ත බවට හොඳ ලස්සන ලකුණ. හොඳම නිදහසට කාරණාවක් මම සුවාන් මාර්ගයේ සෑහෙන ඉදිරින් ඉන්න කෙනෙක්. හිත පිට ගිය බවක් දන්නවා. පිට ගිය හිතට එනනම් මෙන්න මෙතනයි නතර කරන්න ඕනේ බව සැකහැර දන්නවා. අන්නේ සැකහැර දැන ගැනීම මරණ මොහොතේදී ඉදිරිපත් වුණොත් ආයිගාව භාවය මොකද්ද කියන එක විනිශ්චය කරන්න පුංචි අයිතියක් ලැබෙනවා. එහෙම නැත්නම් මේ එදිනදා තියෙන සම්මෝහ භාවයෙන් තමයි මැරෙන්න වෙන්නේ. එතකොට පරවා දේශුනමීයදී නෙවෙයි මායයටයි අපි අහුවෙන්නේ මායя කණින් ඇදගෙන යනවා. කොච්චර භාවනා කළා දිනුනත් මරණ මොහොතේදී ඇති වෙන වියවුලේදී මට හරියට මම හිත පිහිටවන්න ඕනේ තැන ඉතින් හිතන්න පිළිකාවක් આવොත් පුළුවන් වේද කියලා හිත පිටවන්න මේ ඉඳගෙන ඉන්න බව දැනගන්න පුළුවන් ගතිය. ඇවිදින්න ඇවිදින බව දැනගන්න උඟ දෙනෙක් කියනවා පිළිකාවක් આવොත් බෑ කියලා. මොකද හිත සම්මෝසාවට වැටෙනවා. එහෙම නැත්නම් අපි හිතුවොත් එimhe අල්ලපු ගෙදර එක්කනට පිළිකාවක් හදුවා. අල්ලපු ගෙදර අකාලේ මැරුණා. එහෙම නැත්නම් මට ඒත් හැදුනා. බෑනේ සත්‍ය පිටවන්න. ඇයි ඒකෙන් හිත සම්මෝසා වෙනවනේ. ඉතින් වෙන්නේ මරණ මොහොතදී ඊටත් වැඩිය අමාරුකට වෙනවා. දැන් මේ වෙනකොට ලෝකේ ওই ලෙඩ ඔක්කොම පරීක්ෂා කරලා හැම තැනකදීම සතිය පිටවන්න පුළුවන් කියලා පෙන්ලා දීලා තියෙනවා. පිළිකා රෝගය හැදුනා සතිය පිටවන්න පුළුවන්. ඒත් හැදුනා පිටවන්න පුළුවන්. මරණ දඬුවම නියම කරලා මරණ පොලිමේ ඉන්න මිනිහට සතිය පිටවන්න පුළුවන්. ඉතින් එතකොට පේනවා අසම්මෝස භාවයේ සම්මෝසාව දන්න කෙනාට සති සම්මෝසාව දන්න කෙනාට සතිය පිරිසිදු බවට යන්න පුළුවන්කම මානව අයිතිවාසිකමක්. මේක දෙයයන් ආශ්‍රිත දෙන එකක්වත් බුදුහාමුදුරු දෙන එකක්වත් නෙවෙයි. බුදුන්සේක මතු කරලා දීලා තියෙනවා. ඉන්නේ සම්මෝසාවක බව තේරුම් ගන්න. අසම්මෝස භාවය ඇති කරන්න බොණ්ඩ එපා. මත්කුඩු පාවිච්චි කරන්න එපා. මදේටපත් වෙන්න එපා. පමාදේටපත් වෙන්න එපා. අපි ෂේරෙම ඉන්නේ මදේ පමාදේ. බීලා විතරක් නෙවෙයි. කුඩු ගහලා විතරක් නෙවෙයි. මේ එක එක මතවාදවල පැටලිලා. ඒක නිසා මේ බීලා ඉන්න මනුස්සයර බණිනකේ කිසිම සාධාරණකමක් නැහැ. අපි කීලු දෙනාම බඳේ පමාදේ ඉදිරියෙන් යනවා. ඒ නිසා මජ්ජ පමාදත්තාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. ඒ විදිහට මදේට පමාදයට ලක් නොවෙන සතිය ගතකරනද නොමිලි ලැබෙන්නේ ඕන කෙනෙකුට දැනගන්න පුළුවන්. කරදරයක් නැති වෙලාවේ සතිය පවත්න්නේ මෙහෙමයි. සද්ද හිතවිලි බාධා කරදර තියේදී සතිය පවත්න්නේ මෙහෙමයි. බත් කරනකොට සතිය පවත්න්නේ මෙහෙමයි. නානකොට සත්‍ය පවත්තන්නේ මෙහෙමයි කියන එක අපි කියලා දුන්නොත් විශේෂයෙන් මේ භාවනා වැඩමුළුවට ආපු අයට අපි කියන අපේ යුතුයකම අපි ඉෂ්ට කරලා තියෙනවා. කාට හරි ඒක තේරිලා නැත්නම් අපරාධය ඕගොල්ලෝ නීති කළා ආවි. ඒක වැඩක් වෙලා නැහැ. සම්මෝසාවක හෝ නూరుණු පුරුදු පරිසරයට ගියාට පස්සේ මම සත්‍ය පිටවන්නේ කොතනද කියන එකක් දන්නේ නැත්නම් අපෙන් කටයුතු වෙලා නැහැ. ඒ දෙයි බුදුමේ පඬිස්සාච කියනවා ඒක තන්නේ කර ගුරුන් වහන්සේගේ වැරද්දක් කියලා. කමඩහන කොයාන භාවනාවෙන් ආපු කෙනාට අමලීකදී කරදරයකදී අසම්මෝසාව ඇති වෙච්ච වෙලාවේදී සම්මෝසාව හිත පිහිටවන්න ඕන තැනවත් දන්නේ නැත්නම් ගුරුවරයා පාර පෙන්නලා නැහැ. ඉතින් අපි පුළුවන් තරම් බලනවා සාකච්ඡා වලින් ධර්මදේශනා මාර්ගයේ මූලික කමඨාන උපදේශ වලින් ඉඳගෙන ඉන්නකොට සත්‍ය පිහිටවන්න ඕන කොහෙද? දුවර පටලව වාඩි වෙන්න. සැප පහසු වාඩි වෙන්න. වාඩි වෙලා මම දැන් ඉඳගෙන ඉන්න බදන්නේ කොහොමද කියලා ඉඳුන් හිටුන් පහසුකම බලන්න. මම දැන් ඉඳගෙන ඉන්නේ හිතන නෙවෙයි. ඇවිදින්මින් නෙවෙයි. මම කොහොමද දැන් ඉඳගෙන ඉන්නවා කියලා. ඒක ඕන කෙනෙකුට කරන්න පුළුවන් නෑ බෞද්ධ වෙන්න ඕනේ නෑ සිල් ගන්න ඕනේ නෑ බාපණ දාන්න ඕනේ නෑ. අන්න ඒ දේ හෙලි කරන්න පුළුවන් නම් කමඨා සුද්ධ කරන වෙලාවේ ගුරුවරයාටයි ගෝලයාටයි දැනගන්න පුළුවන් කොහෙද ඉන්නේ කියලා. ඉතින් ඒක සහතික කරන මම දැන් මෙතන ඉන්නවා කියන සහතික කරන දේවල් තමයි මේ හුස්ම පොද වැටෙනවා. ඇඳගෙන ඉන්න ඇඳුම් වල පිම්බීම හැකිලින් වැටෙනවා. නැත්තම් මේ ඉඳගෙන ඉන්න බර පොළවේ වටිනවා වැටෙනවා. එන්නේ ටික දැක්කනම් මං කියනවා එයා ගියා ආත්මෙන් භාවනා කරපු කෙනෙක් කියලා. ඒ නිසා මීට කලිමුත් භාවනා කරපු කෙනෙක් එයා දන්නවා මම ඉඳගෙන ඉන්නකොට හුස්ම හිත තියෙන. මෙච්චර ගානක් හුස්ම මගේ හිත තිබ්බ සතිය තිබුණා. මම ඉඳගෙන ඉන්නකොට උදරයේ පිම්බීම හැකිලිම ඇඳුම් වල තෙරපීමෙන් වැටෙනවා. මෙච්චර පිම්බීම හැකිලිම බාහිර ගානක් වැටුණා. එතකොට මම ඉඳගෙන ඉන්නකොට හැපෙන තත්තන් කකුල් පොළවේ වැදිලා තියෙන බව විනාඩියක් වැටුණා. ඉතින් ඒකේ තියෙන ඒකේ තියෙන අසම්මෝහ භාවය තමයි එක චිත්තක්ෂණයක් තමන්ගේ කයේ හිත, තමන්ගේ හුස්මේ හිත, සතිය හිත තිබ්බනම් යා මුළු ලෝකෙම දන් දීමේ කුසලයේ වෙලාවේ කරගන්න. මොකද ලෝකයේ පිළිබඳ මොනම හැඟීමක්වත් තියෙනවනම් හිත සතියට එන්නේ නැහැ. හිත ආනපානෙට එන්නේ නැහැ. හිත පිම්බි මැකිලිමට එන්නේ නැහැ. හිත ඉඳගෙන ඉන්න බව දන්නේ නැහැ. ඉතින් අපි ලෝකයේ අගය කරගෙන ඉන්නවනම් මේ හුස්ම පිම්බි මැකිලිම ඉඳගෙන ඉන්න හැටිය අගය කරන්නේ නැහැ. අයියෝ ලෝකේ කරදරාව, ලෝකේ සද්දාව, ලෝකේ වේදනාව කියලා අපි නලිය නලිය ඉන්නවා. ඒ කියන්නේ හයටයි ශරීරයට තියෙන ආසාව. ඒත් ඕන පිස්සෙකුට පිටහට්ටෙකුට අපි නොමගෙන් ඉන්න පුළුවන්. නැත් ඒවා තියේදී ඉඳගෙන ඉන්නකොට සත්‍ය පිටානේ මෙහෙමයි කියන එක තමයි කමඨාන් වාර්තාවේ. නම් වාර්තාවේ නෙවෙයි කමඨාන් බණේදි කියලා දීලා තියෙන්නේ. ඒක අපි පොඩි වීඩියෝ පටියකින් හදලා දීලා තියෙනවා. පොත්වලින් ලියලා ගහලා චච්චු ගසලා තියෙනවා. පටියකින් බණ හඬ පටියකින් පෙන්නලා දීලා තියෙනවා. නැත්තම් ගියාම කියනවා. ඒක දන්නේ නැත්තම් අහගන්න. මේ අහවල දේ බලන්න යනව නෙවෙයි. ඉදුම් ඊට උපහාසකම දීලා කයට සුඛී අත්තානම් පරියාරාමි කියලා කයට දැන් මං කය මේ දීපු ඉදුම් ඊටේ පහසකමේ කොච්චරලා ඉන්නවද? එහෙම නැත්තම් නන්නත්තර වෙනවද? නන්නත්තර වෙන හිත ඕන කෙනෙකුට නන්නත්තර කරන්න පුළුවන්. නමුත් ආපහු ගෙනල්ලා තියන්න ඕන තැන දන්නවනම් අපි කියනවා ඒක අපි නිස්සනනට ආපු නිසා අපි කියලා දුන්න පුංචි සරල පාඩමක්. ඇවිදිනකොට කොයිද සතිය පිටවන්නේ? ඉඳගෙන ඉන්නකොට නම් එක තැනක පස්සේ හැප්පිලා තිබුණාට ඇවිදිනකොට පතුලෙන් පතුල මාරු වෙනවනේ. ඉඳගෙන නෙවෙයි බව දන්නවනේ. ආන්නේගේ සතිය පිටවන්න දන්නවනම් පියවර කීයක් සිද්ධාර්ථ කුමාරගේ අඩු ගන්න පියවර හතක් පුළුවන්ද? පිට ගියොත් රූප බාලා සද්ධාලා අප මේ ඇවිදින බවට ගන්න පුළුවන්ද? ඒ ඇවිදින බවට ගන්න බවට කියනවා අසම්මෝස භාවය කියලා. පිටාරමුණට යෑමට කියනවා සම්මෝසාව කියලා. සම්මෝසාව තියෙනවා නම් මායයට අහු වෙලා කෙලෙස්. ඕන කෙනෙකුට අපිව ගෙනියන්න පුළුවන්. අසම්මෝස භාවය තියෙනවා නම් මට ඉන්න පුළුවන් මම ආවා පයට කියලා ඒ චිත්තක්ෂණේ මායයට ඉඩක් නැහැ. කාටවත් කොක්ක ගහන්න ඉඩක් නැහැ. අපි මාස් කඩේක ඔක්කේ නෙවෙයි. එතකොට අපි දන්නවා පරවාදීසු මනීයරේ කවුරු මොන වාද විවාද පස් ලස්සන රූප වෙන්නගෙන හිටියා සද්දස්සගෙන හිටියත් අපි හිතන්නේ අපි දර සරල ඇවිදින බබේ හිටිනවා. ඒ වගේම අපි දාන ගන්න වෙලාවෙදී මේ කෑමේද හිත තියෙන්නේ එහෙම නැත්නම් ප්‍රතිවේක්ෂාවේද හිත තියෙන්නේ නැත්නම් වටපිටද කියලා ගොක් වෙලාට හැඟුම් උදාහරිනවා. කෑම මේසෙදි හුඟක් කට්ටිය කතාවට වැටෙනවා. බොණ්ඩ වැටෙනවා. මල් සරසිරි හදලා තියෙනවා. ඉතින් මේ කෑම නෙවෙයි කන්නේ මේ ශෝබනයක් කරන්නේ. අපි කියනවට භෝජන සංග්‍රහ කියලා. ඒක කොම් පරවාදේශී යන වැඩේ. මේ දානි වළඳන වෙලාවේ දානි ටික වළඳනවා දැකලා තමයි ඒ අශෝක රජුරෝ බුද්ධ ආගමට ඇහැරුණේ. ඒවට තියෙනවා ශික්ෂාපද බර ගාණක් එදා පොඩි හාමුදුරුත් එක්ක වැඩමුළුව කරද්දී එක ස්වාමීන් වහන්සේ නමක් කියනවා ස්වාමීන් වහන්සේම දානි වන්දලා බණවට පුරුක් දෙකට වැඩිය තුන්වෙනි පුරුකෙත් මගේ ඉඳුල් ගෑවිලා තියෙන බව මම දැක්කා කියලා. ඒකට මට මතක් වෙලා මං කිව්වා අපේ අපච්චි කෑම කනකොට ඕනම වෙලාවක ඇඟිලි පුරුක් දෙකයි ඉඳුල් ගෑවෙන්නේ. අම්මා අපිට වෙනම පාඩමක් කියලා කිව්වා අපච්චි බත් කනකොට බලපන්. දැන් අපි කරන්නේ බත් ගුලි අරගෙන මිරි කරනවා. මිරිකපුවාම අල්ලෙත් එක්ක ඉඳුල්. අන්තිමට අල්ලේ ඉඳලා ලේව කරනවා. වැද්දෝ ආවේ. නමුත් සරුවචනන්තෝ හැම තෙරුණාතිකමට කියලා දීලා තියෙනවා මේ ලෙව කන්න එපා. ඇඟිලි තුඩු වලින් අරගෙන කටේ තියාගන්න. එක පුංචි හාමුදුර කෙනෙක් මතක් කරනවා දාහනේ වන්දනකොට මම දැක්ක ස්වාමීන් වහන්සේ පුරුක් දෙකකට එහා ගිහිල්ලා මම හැමදාම දාහනේ වන්දන බලනවා තාම මගේ ඉඳුල් ගෑවෙනවා වාල්ලේ. ඒ කියන්නේ ඕනකම තිබුණත් දාහනේ ටික ගන්නකොට අපිට ඒ මේ විශේෂයෙන්ම මාපටැංගිල්ල ගෑවෙන ඉඳුල් තමයි මේ මේ අල්ලේ ගෑවෙන්නේ. ඉතින් මාපටැංගිල්ල ගොඩක් දඟලනවා අපි. මාපටැංගිල්ල තමයි ටිප් ඔෆ් එක කරන්නේ. එහෙම දාලා කටට දාලා තල්ලු කරන්නේ ටිප් කරන්නේ ඒකෙන්. ඒක දන්නේ නැහැ හොඟ දෙන්නේ. ඒසොට මුළු කටම අතේ දාගන්නවා. ඒක තමයි සුද්දා ගෑරෙප්පුව හොයාගත්තේ. ක්‍රිකට් එකේදී ජෝර්ජ් ජජ්ජුරෝ අහනවා ක්‍රිකට්ගෙන් යකෝ මේ ගෑරෙප්පේ නෑ මේක හරි පිරිසුදුයි. මේකෙන් කාපුවාම මේ අතේ කුණු ගෑවිච්ච යකෝ මේක හේනොත් ඒ ඒ වුණාට මේ ගෑරෙප්පෙන් ගන්නකොට ගෑරෙප්පු අපේ සුදු වෙනවනේ මේ ජෝර්ජ්ජා කියනට අඳුරලා දෙනවා ගෑරෙප්පෝ ඒ ආගමික නායකයා බෙකට් මේ කෑම කනකොට ඉඳුල් ගෑවෙන හැටි ඉතින් අපි කෑම කනකොට මේ මේ වගේ දෙයක හිත තියාන කෑම කනවා පිඩු කීයක් කන්න පුළුවන්ද කියලා ඒ වගේම අපි පිඟානක් කෝපයක් හොදනකොට මේ සටපට සද්ද නැතුව ඒ අනුන්ට බාධා නොවන විදිහට නිහඬව නිශ්චල නිස්සද්දව කරන්න හදන හැටි. දත්ම දිනකොට බුදුසු පහර කීයක්? සතියෙන් අපි දත්ම දිනවද කියන බව. නානකොට අපි වස්ත්‍ර වැටෙන හැටි වස්ත්‍ර හේදෙන හැටි කොහොමද දකින්නේ කියන දන්නවනේ ඒකට අපි කියනවා සතිය පිටවන්න ඕනේ තැන. අපි වට ඇත්තට වීඩියෝ හදලා තියෙනවා තාම එක බැරි වුණා සිංහලට දාන්න. හැම වැඩකටම අපි හදන්න බලාපොරොත්තු වෙනවා. කරන හැම වැඩකදීම සතිය පිහිටව ගන්න කොනක් තියෙනවා. ඒ සතිය පිහිටව ගත්තොත් පරවාදේසු නමීයරි එක එකනගේ බයිල ඇහෙන්නේ නැහැ අපට. කාටවත් මාව නොගාරින්න බෑ. එහෙම නතු කියලා භාවනා නොකරපු කෙනෙක්ගෙන් අහුවොත් ඒගොල්ල හිටගෙන බන කියනවා. සලෝකෝලින් කියන්නේ හැබැයි සරල සතිය දන්නේ නැහැ. ඒගොල්ල හිතන්නේ නැහැ මේ සතියේ තියෙන අසම්මෝස භාවයේ සතියේ රසට පෙන්වන්නේ අසම්මෝස රස. මම මේ අරමුණු රාශියක් වෙනකොට මං ඉන්නේ මෙයත් එක්ක මේ අරමුණේ ඉන්නේ කියලා හරියටම කැඳේ ගල බේදුවා වගේ මේ බැත මේ කාටුව මේ පිට කාටුව කියලා ගන්න. බැත ගරලා පෑස්සට පස්සමයි ඒක වෙන්නේ. නමුත් කාටුව පිට කාටුව එක බැත තියෙනකොට ඒකට අපි කියනවා සම්මෝසාව කියලා. එතකොට මේ බැතට ඉපිය වහනවා කියලා අපේ අම්මා කියනවා. අටුවටවත් දාන්නේ බැත කාටුවත් එක්ක. පිටකාටුව කොහොමඩක්වත් දාන්නේ මේක ගරලා ගන්න එක තමයි අපි කමතදීම කරන්නේ. ඊයේ අපි දැක්කා භූතය වැඩ කරන හැටි. භූතයගේව මොනවත් නැහැ. පාගනකොට බැත ඔක්කොම සුද්ධ වෙලා මේ කිලිම මල්ලට බැත ටිකම තමයි වැටෙන්නේ. පිටකාටුව කාටුව ඕම සුද්ධ කළා තමයි එන්නේ. භූතය නෙවෙයි නමත් කියන්න දෙන උට කියන්නේ භූතය කියලා ඒ කමති සුන්දරත්වයේ මොකුත් නැහැ. බැත වෙන් කරලා දෙනවා. ඉතින් එහෙම කමඨාන් සුද්ධ කරන්න බෑ අප්පා භූතයෙන් කමඨාන් සුද්ධ කරන්න බෑ. කරලා මම මෙච්චර මේ සම්මෝසාවේ හිටියේ මම එක එකනා කියන බයිලාහන මිනිස්සෙක් මට එකම ගුරුවරෙක් ගාව එක දිගට ඉන්න බැරිකම තමයි මේ මොකද්ද කියන්නේ පුත්තජනකම කියන්නේ. ඒක දන්නවනම් ඒක අපි දන්නවනම් පුත්තජනය කියලා කියන්නේ එනේ නේ නේ ඒක සාස්ෘණ වංශ පිටිපස්සේ යනවායි කියලා සාස්ෘණ වංශයේ එක්කෙනෙක් පිටිපස්සම යන්න අපි බැඳිලා නැහැ. නමුත් ਸਰවචන්සේ කියලා දීලා තියෙනවා කොහොමද මේ දෙමන වහින වෙලාවට අත්ෙන් අත්ෙන් පයින් කුරුල්ලට වෙනදී. ඉතින් ඒකට කියන්නේ පරවාදේසු මීයරේ. මීයරේ. ඉතින් මම මේ අවුරුදු 20 බැලුවා මේ බෝධි පූජා වලට ඇදලා යන කට්ටිය. පින්කම් වලට ඇදලා යන කට්ටිය. කටින පින්කම් වලට ඇදලා යන කට්ටිය. කොච්චර දාස් ගණක් ඉන්නවද මේ සතිය කියන එක අඳුල්ලා දුන්නට පස්සෙත් එනසන් දවසේ පැය 24න් 100ට කොච්චරක් සතියට යොදනවද? අසම්මෝස භාවය පිළිබඳ. එහෙම නැත්නම් ඒ තියෙද්දි අපි අරක කරන්න එපායි මේක කරන්න එපායි කියලා සතිය පැත්තක තියලා මේ নানা ආකාර දේවල් වලට යන ගතිය මන් තුලම මන් දකින්නකොට පේනවා මේක හදා බෙදා ගන්න එක තමයි සහෝදරකම කියන්නේ. ඒ කොච්චර අදිස්ථාන පූර්වකව කරත් සතිය වඩන්න පරිසරයේ නිතරම තිබුණාත් අපේ හිත කොච්චරද පරවාදයට දුවනවාද කියලා බලන්න. එහෙම නැත්නම් සම්මෝසාවෙද තියෙන කියලා බලන්න. අන්නේ සම්මෝසාව කතා කරමු අපි. කමඨාන් සුද්ධ කරනවායි මෙන්න මේ වෙලාවේ මගේ හිත රූප වලට ගියා. මම දන්නව පයේ නෑ. මට ඕන නම් අප පයට එනවද? එහෙම නැත්නම් රූපෙට යනවද කියලා වෙනස් කිරීමේ අයිතිය මයි ළඟ තියෙනවා රූපෙින් දැද්දිත් තියෙනවා පයෙින් දැද්දිත් තියෙනවා. ඒක කාටවත් කඩන්න බෑ අපේ. ඒක අපේ මූලික මානව අයිතිවාසිකම්. ඒ කියන්නේ පොඩි ළමයි එක කරලා පොඩි ළමයිට ඒක කියලා දීලා ඒ පොඩි ළමයි එක තේරුම් අරගෙන ඒ ළමයි එක හෙලි කිරීම ධර්මයේ සම්පූර්ණ අවබෝධ කිරීමක් නෙවෙයි. ධර්මයට ප්‍රවිෂ්ඨයක්. එතකොට එහෙම දරුවෙක් නන්නත්තා රාගම් වලට නන්නත්තාර ගුරුවරු පිටුපස්සේ යන්න ඕනේ. එයා Taman තුල විතරමයි ගුරුවරයා දකින්නේ. බාහිර කවුරක්වත් හොයන්නේ නැහැ. ධර්මේවත් හොයන්නේ නැහැ. මොකද ධර්මේ ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒ ධර්මේ ක්‍රියාත්මක වෙන කෙනාට කවුරු ඇවිල්ලා කෑ ගහලා මේ කර්මේ මෙච්චර ගන්න අපි ලාභෙට මේක විකුණනවා එnde එnde එnde කිව්වට ගණන් ගන්න දෙයක් නැහැ මොකද මෙයා දන්නවා ඇතුලේ මොකද වෙලා තියෙන්නේ කියලා. අන්න ඒ වාගේ අවික්කප්ත සාදේ පහළ වෙච්චාම ඒ මාසාර තියෙන ප්‍රධානම වටහා ගන්න තියෙන දේ නිවනම නෙවෙයි නිවනේ මෙපිට අසහනේ සහ ආතතිය නැතිලා යනවා. ඒකේ නතර තිබුණා ආතතිය අඩු වෙන බව තේරෙනවා. අසහනෙ අඩු වෙන ඕනේ තැනක මේ වාදනයකට වතුර ටිකක් දාපුවාම වාදනේ හැඩේ වතුර ගන්නවනේ. ඒ වගේ ස්ථාවර භාවයක් ලැබෙනවා. ශීලී ප්‍රතිත්ථය නරෝසපඤ්ඤෝ කියලා මේක විසුද්ධි මාර්ගයේ පළවෙනි පදිනවා ශීලයේ තියෙන මිනිහා ගිය ඕන තැනක පිහිටනවා. ඒකට මේ ගාථාවේ තියෙනවා චරන්ති විෂමේ සමන්ති. ඕන විෂම ලෝකෙක සම හැසිරීම ගන්න පුළුවන්. එයා මේ විෂම ලෝක කියලා දුවන්නේත් නැහැ. විෂම ලෝකේ හදන්න යන්නෙත් නැහැ. බලනවා මේ විෂම ලෝකේ මට සමහැසිරීම ගන්න පුළුවන් කියලා. ඒක ලොකු ස්වාමීන් වහන්සේ හුදුවට ලස්සනට කියනවා. ඒ නාතිකේ දිනපොත් සටහන් විදිහට මේ විෂම ලෝකේ සමලිතයසරීම තමයි යෝගාවචරය කියන්නේ. එයා විෂම ලෝකේ කියලා නටන්න බෑ පොළොව ඇදයි කියලා දුවන්නේත් නැහැ. උදැල්ලක් කරන එක මට්ටම් කරන්න යන්නේත් නැහැ. තමන්ගේ ආධ්‍යාත්මික ගමන බාධා කරගන්නෙත් නැහැ. හැබැයි මං කියනවා ඒ මට්ටමට එන්න යෝගාචර තැහෙන්න දියුණු වෙලා තියෙනවා. ආධුනික සතියේ තියෙන කරන්න පොළොව මට්ටම් කරලම දෙන්න ඕනේ. සක්මණේම තනි ඍජු කෙලින්ම සක්මනක තමයි කරන්නේ. හොඳ පුරුදු වෙච්ච එකනට අර පරවාදීසු ඇදගෙන යන්න බැරි එකකට සක්මනක නොවුනත් ඇදපාරක වුණත් කඳුපල්ලම් තිබුණත් වම දකුණ බලන්න පුළුවන්. ඉතින් ඒ ගතිය අපි කියන විශ්වගත ආගමක ස්වභාවය. විශ්වගත ආගමක අහවල් තැන අහවල් කෙනා ගාව විතරක් නෙමෙයි ධර්මයේ තියෙන්නේ. හැම තැනම ධර්මයේ තියෙනවා. කොතන ගියත් හුලඟ හමන කොටත් ධර්මයේ වැටෙනවා. වතුර ගලන කොටත් ධර්මයේ වැටෙනවා. ඒ වගේම වැරදි කරන කට්ටිය ඉන්න එපා කියලා ආදයක් නැහැ ඒකේ. ඒ කට්ටිය ඉන්නවා. මොකද මාර්කේටි උතන්නේ. හැබැයි එයාට කියලා දෙන ක්‍රමයක් තියෙනවා. ඒ කියලා දෙන ක්‍රමය මේ දවස්වල සුදුහාමතුව පොඩි උන්ට උගන්වන පල්ලයක්. සිංහලෙන් ඉන්නේ පොඩි එකෙකුටත් ඉංග්‍රීසි තේරෙන්නේ නැහැ. සුදුහාමර කියලා දෙනවා තමන් කව තමන් කවුරු රැයිල කොන හපුවාම නැත්නම් හිත නරක කරපුවාම එයාට කියන්න සભ્ય භාෂාවෙන් මගේ හිත රිදුනයි කියලා. ඔයා නිසා කියන්නත් ඒවා. මගේ හිත රිදුනයි කියලා. ඒක බොහොම කරුණාවෙන් කියන්නේ නොකිය ඉන්නත් බෑ. ඒතරත් තරහා. එයාට කියන්න ඔයාගේ එයාගේ නම කියන්නත් ඒවා. ওই වැඩේ නිසා මගේ හිත රිදුනා. ඉතින් කියනයි ළමයි ඒක විනෝදයකට අරගෙන ඒ කවුරු හරි මට බොහොම ජඩ පහත් භාෂාවෙන් එකක් ඇත්තටම සමහරට මේ ඒකනක් දැනගෙන නෙවෙයි කරන්නේ සමහරුගේ හැටි. ඒක දැවැදුනට පස්සේ යාට මතක් කරලා දෙන්න මට ඔයාගේ වැඩේ නිසා ඔයාගේ නිසා නෙවෙයි මට හිත රිදුනා. මට මෙන්න මෙහෙම උණයි කියලා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ අයි අයර්ලන්තේ හිටපු කෙනෙක්. ගාපීඩාවට ලක් කරච්ච ජාතියක්. බලවත් ජාතින් ඇවිල්ලා ගහනකොට බය වෙලා නිකන් ඉන්න එපා යාට කියන්නේ ඔයාගේ මේ වැඩේ නිසා මට මෙහෙම හිතෙරිදුනා. අපිට උන් හිතෙරිදුව ගන්න තේ ඉන්න පුළුවන් නේ. මේ පාරේ යන්න ප්‍රශ්නයක් නැහැ. මං යන පාරේ මං යන්නම් හැප්පෙන්න ඕනේ. හැප්පෙනවා නම් සුබ දෙයක් කතා කරන්න. සුන්දර දෙයක් කතා කරන්න. කිව්වහම අපේ කතාව උඟාක් වෙලාට කරුණාවට වැටෙනවා. ඉතින් මම මේ පෙන්වන්න හදන්නේ මේ කරුණාවන්තකමටත් වැඩිය මේක ප්‍රඥාවෙන් දැකලා තියෙන්න ඕනේ අපි ගොඩක් පව් කරගන්නේ කතාවෙන් කියලා. කම්පී කරගෙන යන වෙලේ තනියම කරන ගියා නම් කිසි කෙනෙකුට බාධාවක් නැහැ. කියන්නේ යමින් තමයි රසදී. ඉතින් මම දැන් කතා කරමින් තමයි ඉන්නේ. මේ කතාව නිර්වුල් කිරීම සඳහා මිස අවුල් කිරීම සඳහා කරන්න හොඳ නැහැ. ඉතින් අර අසම්මුට්ට කෙනා කතා කරනකොට හරි අවුලක් තියෙනවා. ඒක සයිකියාට්‍රිස් වලින් අල්ලනවා. අල්ලලා කියනවා ඔයාලට තියෙන්නේ මෙන්න මේක. ඉතින් මේ ලෙඩේ. පෙන්වන්න බෑ සයිකියාට්‍රික් ලෙඩේ ලෙඩාට. උන්ට නිකන් කණ්ණාඩියට මූණ ඇල්ලුවා වගේ ඩ්‍රැකියුලාට කුරුසිය ඇල්ලුවා වගේ හරි බයයි. ඒ ඕනම සයිකියාට්‍රික් පේෂන්ට් කෙනෙක්ගේ හැටි. ඉතින් හරි අමාරුයි අල්ලන්න සේන්සන් සයිකෝපැත් කියන එක නම. පිස්සයි රහතන් වහන්සේ දෙන්නම එකයි. ඊට වෙනම පොතක් දීලා තියෙනවා පිස්ස අල්ලන්න බෑ රහතන් වහන්සේ අල්ලන්න බෑ. ඉතින් ඔක්කොම පිස්සු ඉතින් රහත් වෙලයි කියලා. ඒ හොඳම වැඩේ තමයි ඒගොල්ලන්ට වෙනම රහතන් වහන්සේට තැනක් හදලා පිස්සන්කොට්ටු කියලා බෝඩ් එකක් ගහලා දාන එක තමයි. ඒක හැමතැනම තියෙන්න ඕන. උන්ව දාලා වෙනම කොටුවක දායකට ඕගොල්ලෝ රහත් ඕගොල්ලෝ කට්ටිය ඉන්න ඔතන කියලා පිස්සන්කොට්ටු කියලා නම දාපම හරි. ඇත්තටම මේ මුල්ලේදී හදලා තියෙන ඒකටලු සුද්දා. උද්දට වැඩ කරන්න පුළුවන් මිනිස්සු ඔක්කොම දාලා ඇතුළට විසංගොටු කියලා නමක් දාලා තියෙනවා. ඒකේ තමයි ඉන්නේ නියම වැඩරලා. එළියේ ඉන්න මිනිස්සුත් ඔක්කොම පිසු. උන් ඇතුළට ගියාම කියලා දෙනවා. අපි බලන්න ඇතුලේ දාලා තියෙනවා තිබ්බනම් මොකද අපි කට්ටිය හරි ෂෝක් එකකට ඉන්නවා. අපිට කණ්ඩක් දෙනවා පොණ්ඩක් දෙනවා නිකන් මේ එළිය වෙන පිස්සු වැඩ කියලා දෙනවා. ඉතින් ඒ නිසා භාවනා ලෝකවල විතර පිස්සු නැහැ කොහොක්වත්. මම සීමිත ප්‍රදේශයක ඇවිදලා තියෙන හැම භාවනා මධ්‍යස්ථානයකම කර්මස්ථානාචාර්යවරයෙක් කියන හැම භාවනා මධ්‍යස්ථානයකම පිස්සෙක් කියනවා. ඉතින් නිසනවනේ කාට හරි පිස්සු වෙච්චාම මට ලොකු සතුටක් එනවා. දැන් මට පිස්සු නැහැ කියලා. එක්කෙනෙක්වත් නැත්තම් මම දන්නවා මට පිස්සු හැදෙනවා කියලා. මේ අවුරුදු 30ක ඉඳලා තියෙන හැමදාම ඒ පිස්සෙකුත් ඉන්නවා අපිත් එක්ක. අපි යට වෙනම සලකනවා. නැත්තම් අපි ඇඟට නෙන්නේ මේ පිස්සුව. ඉතින් ඒ නිසා සේන්ට් ඇන් සයිකෝපැත්. සයිකෝපැත් කියලා කියන්නේ මානසික අසහනයක පිළින කෙනෙක් බරපතල ලෙඩා. සේන්ට් කියලා කියන්නේ සාන්තවරයට. දෙන්නගම එකම ලක්ෂණ තියෙනවා. ඒක වෙලා තියෙන්නේ එයාට තේරෙන්නේ නැහැ. ඒක බුදුරජාණන් වහන්සේ අදිමානී කියන චෛසිකයට දාලා පිනවා දැන් දෙයියන්ට පිට පටලවිල්ල හිතන්න බෑන්. දෙයියන් තේිනවා බුදු කෙනෙක් පහළලා ඉන්නවා ධර්මයේ තියෙනවා සංඝයා ඉන්නවා හරි පාර තියෙනවා ඒත් බර ගානක් බුදුහාමරෝ පහළ වෙලා නැහැ වාගේ අර පිස්සු පියාට කරන දේවල් පිටිපස්සේ යනවා දකින්නකොට දෙයියන් දෙහිම ලැබෙන්නේ. ආර්ථික ලාභයක් මොනක්වත් නැහැනේ. බුදුන් දහිවිලක් කියනවා බලන්න ස්වාමීන් වහන්සේ යේසං අපපටි සම්මුත්තා සුසම්මුත්තා යේසන්තේ සුසම්මුත්තා ඒ උදු අවුලුච්ච මිනිසයාට කියන කියන එක නා පිටිපස්ස යනවා සුත්තතේ නප බුද්ධන්ති උන් බුදියාගෙන ඉන්නේ ස්වාමීන් වහන්සේ නැගිටවන්න බෑ කාලෝතේ කාලන්තේ සුපබුද්ධන්ති පබුද්ධන්ති ස්වාමීන් වහන්සේ නැගිටවන්න කල් කියලා දෙන්නේ කියලා බුදුරජාණන්සේ බ්‍රහ්මජාල සූත්‍රයෙන් තමයි පටන් අරගන්නේ ඒ පිස්ස නැගිටවන කතාව. ඒකේ කියලා තියෙනවා සතිය සමාධිය හරිය අයට මිත්‍යා දිට්ඨි 49ක් තියෙනවා. ප්‍රඥා වැඩි අයට මිත්‍යා දිට්ඨි 13ක් තියෙනවා දෙකම එකතු 64යි. මේ සමාධිය ප්‍රඥා නැති අයට කිසිම මිත්‍යා දිට්ඨියක් නැහැ. මේ මිනිස්සු ජොලියේ ඉන්නවා. අනිකට වගේ පිස්සු නැහැ. අර ගොල්ලන්ට සමාධිය හරිය මනුස්සයාට නැත්නම් ප්‍රඥාව ළඟ තියෙනවා කියලා පටලවාගත්ත මනුස්සයාට වැඩිම වාදපතේම තමයි. ඒගොල්ලෝ මේ පරවාදව අල්ලගෙන මේක බුද්ධ මතය කියලා හිතාගෙන ඒගොල්ලන් නිකන් ඉන්න බැරි ගතියක් තියෙන මේ වාදපතේට පෙළඹෙනවා. ඒකට බුද්ධ ජානන්ත කියනවා කිසි කෙනෙක් එක්ක වාදයට යන්න බෑ. ඔබ නිතරම මේ සරල අහිංසක සතියේ ඉන්න හැම වෙලාවෙදීම එහෙම අපි කිව්වොත් එහෙම ඇතුළත කතාව හෝ පිටත කතාව આવොත් මොකක්ද නිදහස කාරණාවක් දීලා පැනලා යන්නේ කියලා. පැනලා කියලා තමයි අහිංසකව. මම දැන් මෙතන ඉඳගෙන ඉනවා. මම දැන් මෙතන ඇවිදිනවා. දෙවන්නේක් නැහැ. ඒ වාදපතේ පිළිබඳව පැටලවිල්ලෙන්ද හැම වෙලාවෙම ආචාර ධර්මයක් තියෙනවා දෙන්නේක් එකතු වෙනවා. දෙන්නේක් එකතු වුණොත් අනිවාර්යයෙන්ම ඔය අසම්මුත්තාවට යන්න තියෙන ඉඩ වැඩි. අද අධ්‍යාපන ක්‍රමේ නිසා ළමයින්ට තනියමින් හැටි අපෝ කරලා. තමයි ඔක්කොම පන්ති කාමරයක දාගෙන සමාජශීලී කරන්න ගිහිල්ලා බැර ගානකට පිස්සු ඇදිලා තනියම ඉන්න තේරෙන්නේ නැහැ. ඒක ටෙලිෆෝන් එකට ඇන ඇන ඉන්න ඕනේ. නැත්නම් ටැබ් එකට යන ඇනේ ඉන්න ඕනේ. මෙහෙම මිනිස්සෙක් එක්කවයි කතා කරලා කියන්න තේරෙන්නේ නැහැ. කතා කිරුවොත් පිස්සු. විශේෂයෙන්ම උගත් පවුල් වල විශේෂයෙන්ම බෝසත් පවුල් වල ගණ්ඩම දෙයක් නැහැ. ඒ දෙමාපියන්ට මොන විදිහින්වත් දරුවෝ පාලනය කරන්න බෑ. මොකද ඒ දරුවෝ ඒ උපකරණ ආයුධවල ඉන්නේ. මේ ළඟදී මම ආටිකල් එකක කිව්වා. ඒකේ කියනවා මේ දෙන්නම උගත් නම් දැන් තාත්තා යම්මයි දෙන්නම උගත් නම් ඕටිස්ටික් කෙන්ට ඉඳ තියෙන ඉඩ වැඩි කියලා. උගාක් උගාක්ම මේ භයානක ලෙඩේ එන්නේ උගත් දරුවන්ට. උගත් දෙමාපියන්ගේ දරුවන්ට. ඒ වගේම උසස් නිලධාරී දරුවන්ගේ නිලධාරීන්ගේ දරුවන්ට මොන විදිහම උගන්වන්න බැරි. උංග ටීචර්ට උගන්වනවා. ඉතින් ටීචර්ස්ලාට වෙනම උගන්වනවා. ඒ උගත් අයගේ දරුවන්ට උගන්වනකොට යස් සර් කියන ඔළුව පහත් කරගෙන ඉන්න. ඒ මොකද මේ අසම්මුත භාවය බොහෝ විට ඉන්නේ දෙන්නේ කෙකුතු ඉච්චාම. තමන්ගේ විවේක වෙනකොට විස්රාම වෙනකොට ඇතුළත කතා වෙනව නැත්තේ නෑ. ඇතුළත කතා පාලනය කරන්න බැරි එකන හැම වෙලාවෙම පිටකෙනෙක් එක්ක කතා කරනවා. එයාට ගහපා දෙන්න නැතුව ඉන්න බෑ. ඉතින් අපිට මේ මේ පිරිවෙනින් අපි ගාමුගෙන් හයියෙන් කතා කරා. එහෙනම් කියනවා මට පෙන්වන්න බැරිලු මේ පිරිවෙනේ වැඩ පිළිවෙල. සත්ත පහක අපිට ලාභයක් නැතිලු. මට අහුවෙච්ච වෙලාවේ ගිහිල්ලා පැත්තකට සක්මන් කරන්න නැත්නම් හක්මන් ඉච්චර දන්නේ නැහැ කිව්වා. පරියන්කේ. කවුරු ඇවිල්ලා පිටසක්තු කරනවා. නිස්සන්වන් ලැබුණු ලොකුම ලාභේ භාවනා කරන්න කියලා ඉඳගත්නම් කවුරුත් පිටට සතු කරන්නේ නැහැ කිව්වා. ඒක ධම්මනිසංජාන අවුරුදු 60 ගාන ඉස්සර දැක්කනේ. දැකලානේ භාවනා මාධ්‍යස්ථානයක් හදලා කිව්වේ SMS කියලා slowly mindfully silently මේක භාවනා කරන කෙනෙකුට තට්ටු කරන්න එපා. ශබ්ද කරන්න එපා. සතිමත්යන් කිය. ඒකට මොකක්වත් ඕනේ නැහැනේ. නිශ්ශබ්ද වෙන්න කියලා උගන්නන්න භාවනාවක් නැහැනේ. ඒ වගේම නැවතිල්ල වැඩ කරන්න කියලා උගන්නන්න දෙයක් නැහැ. මා සත්‍යමත් වෙන්න කියලා උගන්නන්න දෙයක් නැහැ. ඒ නිසා පරණ භාවනා ශාලාවේ ඒ දවසේට විචුණිකුටි ස්වාමීන් වහන්සේ දොරේ සොයිබි ගහලා තිබ්බා SMS මේ දොර හරි කර කර ගන්නවා. ඒ නිසා අපිට ඔටෝමැටික් ඩෝ ක්ලෝසර් තිබුණේ නැහැ. ඌ ඊට වැඩිය කරදරයි මම දන්නවා. ඒක නිසා බෝඩ් එකක් දාලා දුන්නා මේක නැවතිල්ලේ කරන්නේ ශ්‍රමින් කරන්න සතියෙන් කරන්න. ඒක ලියලා තියුණා SMS කියලා. එතකොට කින්ඩල් ඉස්කෝලෙන් ආවා මේ Nissan වනේ පිළිබඳ ව්‍යාපෘතියක් කරන්න ආපු ළමෙක් gediya ෆොටෝ එකක් ගහලා පෙන්නනවා බෝධින්නාන්ති ෆොටෝ එකක් පෙන්නනවා බුදු පිළිමේ බෝධින්නාන්ති ගහලා පෙන්නනවා සක්මන්මල් බෝවාලා SMS කියන එකක් ගහලා බෝඩයක් දාලා දුන්නා මේකේ බෝඩයක් තියෙනවා කියලා තව භාවනා ශාලාවේ SMS මේ භාවනා කරන කෙනෙකුට සද්ද කරන්න එපා භාවනා කරන තැනක අයියෙන් සටපට ගාලා ඇවිදින්න එපා. භාවනා කරනවා ඔය සතිමත් වෙන්න. පිනක්. මොකෙන්ද? නමක් නොකර සිටීම. කතා කරනවායි කියලා කිව්වහම සම්මෝසාවම තමයි. කවදාකවත් කෙලවරක් වෙන්නේ නැහැ. ඒ නිසා ලොකු ස්වාමීන් වහන්සේ කියලා තියෙනවා එහෙම පිස්සු කට්ටිය කතා කරනකොට වැසිකිළියට යන්න ඕන කියලා නැගිටලා යන්නේ කියලා. මොකද එයා ඉන්නේ පරවාදේශයක පැටලිලා වැඩේම ගහපා දෙන්න හදනවා. භාවනා කරන එකකට ගහපා දෙනවා නැති කෙනාට ගහපා දෙනවා. එයාට තේරෙනවා වලිගුඩ ඉඳගෙන ඉන්නේ කියලා. ඉතින් ඒ නැති බව තේරෙන්නේ විසමේ චරන්ති විසමේ සම ඒ විසම කට්ටි ඉඳදී තමයි සම හැකිරීමක් කරගෙන පැත්තකටලා ඉන්නවා. ඒක විසම ලෝකේ සමව හැසිරෙන එක නොදැනින්ද කරනවා කියන කලාව තමයි කියලා දෙන්න අමාරු. ඒ කතා කරන එකට පිස්සු බව එයාට නොදැනෙන්න එයාට කියන්න ඕනේ මට මුත්‍රා කරන්න යන්න තියෙනවා. මට වෙන අවශ්‍යතාවයක් තියෙනවා කියලා එහෙම හිත නැගිටලා යනවා. කෙලින් කියන්න නරකයිලු. කෙලින් කිව්වොත් පිස්සෙත් තරහ කරගත්තොත් අලි කචල්. පිස්ස එලෙවෙලෝ ගහනවා. පිස්සගෙන් අයින් වෙන්න ඕනේ. පිස්සට නොදැනෙන්නේ. ඒකයි මං ගියේ අතහැරී. ඒකයි මං කසාද බැඳේ නැත්තේ. බැඳනනම් ওই කවුරුත් ඇට කිදර ගෑයි බයිනවනේ. තමුසේ මොකටද ඔය ඇවිල්ලා අත්සංකේත ජීවිතේ තියෙන කම් වෙන්නේ මොකද වාක්‍යයක් කියනවනේ ඔයගොල්ලෝ අතක් කුසලා. මොක ආවුණත් අචකචල කිව්ව හනුන්ගේ ජීවිත වලට ඇඟිලි දාන්න එපා පුළුවන් නම් බඳින්න නැතුව හිටපන් කියලා. ඉතින් මම දැන් පැත්තකට ආවට පස්සේ කවුරුත් මයි ළඟට එන්නේ නැහැ වාද කරන්න එන්නේ නැහැ කියලා දෙන්න එන්නේ නැහැ මොකද දැන් ඉතින් සෑහෙන ගාණක් මේ මහානකමේම කුරුවල් වෙලා නින්නේ මම අවුරුදු 30ක් එන්නේ නැහැ දැන් කවුරක්වත් කතා කරනවා ඇති. ආපුවම මම කියනවා මට දහස ගානක් දීලා ඔය කියන කතා ඇත්ත වෙන්න පුළුවන්. ඔයාව උත්සාහ කරලා බලන්න මෙන්න මං ගියා. ඒකට කියන්නේ චරන්ති විසමේ සමා. ඒකෙදී දක්ෂ අන්තිම දක්ෂ කෙනා ඥානාරාම ස්වාමීන් වහන්සේ මොකද මාත පස්සේ පණිඩක් කිව්ව මරණයට පස්සේ කියලා කිව්වේ බ්‍රහ්මී කියනවා කියලා කිව්වේ හොට්ලයින් එකෙන් කිව්වේ පිළිගන්න නැති එක වෙනම දෙයක්. මේකේ ඉන්නේ ඔක්කොම ආර්ය උපවාදයට ලක් වෙච්ච කට්ටියව පරිශ්‍රමෙන් ජීවත් වෙන්නේ කියලා. ආර්යනාංශයට උපවාද කරලා අකුසල් කරගත්ත කට්ටිය ඉන්නේ ඒක නිසා යන පාර හරි කිව්වා. ඍජුව යන්නේ කිව්වා. හැබැයි වට කරගෙන ඉන්නේ ආර්ය උපාදෙන් ලක්විච්ච කට්ටිය පරිසම් කරගෙන යන්නේ. ඒකට ගහලත් බෑ ඒගොල්ලන්ට බැනලත් බෑ. ඒගොල්ලෝ ආර්යත්වයේලා හිතාගෙන ආර්යයන් වහන්සේලාට කටවත් යන අනම්මනම් කියාගෙන යන කට්ටිය. ලොකු සංසි ජාම බේරුවා. මණ්ඩිය පඤ්ඤාශී ස්වාමීන් වහන්සේ කිව්වලු උතන ඉන්න ආම්තුරුනම් මන් දන්නේ ඥානාරාම කියලා කියනවා. ඔය ඉන්න කට්ටියත් එක්ක අවුරුදු 25ක් හිටියා කියන්නේ නම් සෙල්ලමක් නෙවෙයි කිව්වලු. විශේෂයෙන්ම ඒක කාලේ හිටපු හාමුදුරු දෙනමක් විතර හිටියා බේරන්නම් බෑ. ඒකත් ඉතින් ඉන්නවා කියන ලොකු එකක් කියලා. පස්සේ මේ අපි පාක්‍රෝඩේ ඉඳද්දී වැඩියා. මණ්ඩිය පඤ්ඤාසේ සංසවිලා කිව්වා මේ වගේ තැන් වලට එනකොට ভাইබ්‍රේෂන් එකක් තියෙනවා කිව්වා. ඒ ভাইබ්‍රේෂන් එකම තේරෙනවා කිව්වා. ඒතන පිටලා තියෙන මේ යෝගේ යෙදিলা තියෙන හැටි. පිටරට මිනිස්සු තැනකට ගියාම බලනවලු එතන ভাইබ්‍රේෂන් එක. ඒ කම්පන වේගය කොහොමද මට ඉඳ ගන්න හිතෙනවද විවේක වෙන්න හිතෙනවද කියලා. ඒ වගේ තැනකට ගිහලා වාඩි වෙනවා. ඒ කියන්නේ මේ පරවාද නැති තැන කියලා කියන්නේ ගහපාදී මොකක්වත් නැහැ. මේ සතියට පරවාද අවශ්‍ය නැහැ. සතිය නම් වඩන්නේ සතිය මනෝ මේ උපනීයනය කරනවා නම් අපි තැනකට යොමු කරනවා නම් අපිට තියෙන මේ සතිය ඉඳ තියාගෙන අනේක නමුත් මේ ગાත දෙකේ එකකවත් සතිය කියන වචනේ නැහැ. මේ මම දකින්නේ ඒ ඔක්කොම තියෙද්දී මම පුළුවන් තරම් වෙලාව සතියෙන් ගත කරනවා නම් ඒ අනුන් කට්ටිය ඇවිල්ලා බණ කියන්නේ නැතුව නෙවෙයි. මෙහෙවන් නැතුව නෙවෙයි. හැබැයි වගේ අලුත් කට්ටිය ඇවිල්ලා හොඳ දේවලුත් කියනවා. අන්නේ හොඳ දේ අහුලා ගන්න පුළුවන් වෙන්නවා. ඒක කදාත් අහපු නැති දේවල්, හිතපු නැති දේවල් ඒකට පොඩ්ඩක් උත්සාහ කරලා බලනකොට වැරදුකුත් නැහැ. හැබැයි ඒ කෙනාගේ ආධිපත්‍ය ආධිපත්‍ය අර්ථ කරන්න එපා. අපිට තියෙන අපේ ආධිපත්‍ය ඕනම දෙයක් ක්‍රියාත්මක කරලා බලන්න. ඉතින් ඒ නිසා මේ අලුත් දේවල් වලට හිත යොදන එක එහෙම නැත්නම් නොදක්නා දේවල් කෙරේ ඉදිරියට අනේක කියන්නේ බටහිර මානසිකත්වයේ Tamange යටි හිතට හිත දානවායි කියලා. බුදුරජාණන්සේ ක්‍රම දෙකකට කියනවා කාම ලෝකයේ අතහරින්නේ ඕනේ නම් රූප ලෝකේ අල්ලන්නේ කියලා. රූප ලෝකේ අහුවන අල්ලන්න ගන්න උත්සාහය තුළ විතරයි කාම ලෝකේ අයින් කරන්න පුළුවන් නැත්නම් කාම ලෝකේ අයින් කිරීමේ ක්‍රමයක් කරන්න නැහැ. වෙනම ක්‍රමයක් නැහැ රූප ලෝකේ අල්ලන්න කියලා. රූප ලෝකයේත් ගොරෝසුයි කාම ලෝකේ තරම් නැති වුණාට රූප ලෝකේ අතාරිනවා නම් අරූප ලෝකේ අල්ලන්න කියලා. ඉතින් අල්ලීමයි බුදුහාමර කියලා දෙන්නේ අතහැරීම කියලා කෑගවල කෑගවට අතාරින දේ තමයි ප්‍රසිද්ධ. අල්ලීමක් තියෙන මේකේ. අරූප ලෝකෙත් අතාරින්න අතම්මේතාවේ ගන්නේ කියලා. ඉතින් පොඩි පියවර හතරකින් පෙන්වන්නේ අපි අල්ලන දේ දන්නවද කියන එක තමයි මම මේ දේශනාවේදී එහෙලි කරන්න උත්සාහ කරේ. කාම ලෝකේ ඉන්නකොට කරුණාකල රූප ලෝකේ අල්ලන්න ඇල්ලුවොත් අපි එතකොට පරවාදයට ගැලපෙන්නේ නැහැ. ගැටෙන්නේ නැහැ. කාමයට නතු වෙන්නේ නැහැ. ඒ වගේම අල්ලගෙන ඉන්න රූපේ මං ඉන්නේ ඉඳගෙන ඉඳගෙන ඉන්නකොට හැපෙන තැන දානවා. මං ඉන්නේ ඇවිදිමින් ඇවිදිනකොට හැපෙන තැන දානවා. මං ඉන්නේ බත් කමින් නාමෙන් අතපය දිගාරමින් ඉඳ දානවා. නිවන් නැහැ. හැබැයි කාම ලෝකේ නැති බව දාන්න. රූප ලෝකේ. ඊට පස්සේ මේ රූප ලෝකේ දිහා එකාටම උනට හිතිය දාන්න හිටියොත් ක්‍රමයෙන් රූප ලෝකේ ආනපාන වගේ දේවල් ගෙවෙන්න පටන් ගන්නවා. එතකොට හිමීට යන්නේ අරූප ලෝකෙට මිසක පිස්සුවට නෙවෙයි. පිස්සන්ට පේන්නේ ඉතින්දි බයක් වෙනවා. කමඨාන සුද්ධ වෙලා හිටියොත් ඒක බය වෙන්න දෙයක් නෙවෙයි. ඒ හැටි එතකොට රූප ලෝකේ ගවන් කරන අරූප ලෝකේ දොර කාම ලෝකෙත් නැහැ, රූප ලෝකෙත් නැහැ. දැන් ඉන්නේ අරූප ලෝකේ බව දාන්නේ. ඒ මේ මම හදාගත්ත අරූප ලෝකේ මගේ ධ්‍යානය කියලා තම්මේතාවය ඇති කරන්නේ නැතුව අපි අඟහරුවද කරපු සාකච්ඡාවේදී මතක් කරා එයින් ආඩම්බර වෙන්න නැතුව අතම්මේතා උත්තා භගවතා යේන යේනේ මඤ්ඤති තතෝතං හෝති අඤ්ඤතා මේ කාම ලෝකයට ඇරිය කියලා අnder පහට යන්න එපා රූප ලෝකයට ඇරිය කියලා අnder පහට යන්න එපා ප්‍රපංච කරන්න එපා මේකිනොත් මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මෙ නෙවෙයි කියලා වෙන් වෙන ධර්ම කියනවනම් එයාට විතරක් බොහොම ප්‍රවේශමෙන් මම මේ කියන්නේ එයාට විතරක් කාම ලෝකේ කාම භෝගින් අතර ඉඳද්දී කාමයේ මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියන්න පුළුවන්. අර අරූප ලෝකෙදිත් ඒක පුරුදු කරලා නැති කෙනෙක් මේ කාම ලෝකෙට ගිහිල්ලා ඕක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කිව්වොත් පිස්සු තමයි. කාම භෝගින් අතර ඌව කියන්න පටන් අරගත්තොත් ඌ දානව කූඩුවේ. ඒක කාම භෝගින් අතර කියන දේවල් නෙවෙයි. ඒවා එතෙන්ද ගිය කෙනාට කියන දේවල්. ඉතින් ඒ නිසා මේ ගමනේදී ඒ අසම්මුත්තා කියන වචනය සුසම්මුත්තා විච්ඡ කියන වචනේ විස්තරනට අටුවචාන් වහන්සේ කියන සම්පූර්ණම ධර්ම අවබෝධය කියලා. මොකද ඉහළට යනකම් මේක තියෙනවා. දැහැින දුරට යනකම ඔය සම්මෝසාව තියෙනවා. අන්නේ සම්මෝසාව අඳුර ගැනීම තමයි මනුෂ්‍යයා විසින් කළ හැකි උතුම්ම දේ සම්මෝසාවට ඕන අවිද්‍යාව කියලා කියන්නේ. අවිද්‍යාව තමයි කෙලෙස් වල මුල. අවිද්‍යාපත්‍ය සංඛාර සංඛාරපත්‍ය විඥාන මෙන්න මේ අවිද්‍යාවේ කොතනදීද මම සම්මෝසාවෙන් කටයුතු කරන්නේ කොතනද අසම්මෝසාවෙන් කටයුතු කරන්න කියන්නේ දෙන්නෙක් ඉන්නවා සයිකියාට්‍රිස්ට් කියන යාට පුළුවන් කියලා සතියට පුළුවන් කරන්න බුදුහාමුදුරු කියන බුදුහාමුදුරු පුළුවන් මම මේ කතා කරන්නේ කේල් ගහ ගන්නද පොල් ගහ ගන්නද කියලා අහගෙන ඉන්න මනුස්සයා 100න් අහගෙන ඉන්නවා නම් තේරෙනවා කතා කරන මනුස්සයා සතියෙන් කතා කරනවා නම් තේරෙනවා මේක සම්මෝසාවද අසම්මෝසාවද කියලා ඒ දේ සතියෙන් ඉන්නකොට සතියෙන් ඉන්න බව දැනීම අසතියෙන් ඉන්නකොට අසතියෙන් ඉන්න බව දැනීම කියන එක මේ ආත්මේ පුරුදු කරන්න බෑ කියන එකක් ලෝකේ තහවුරු වෙමින් යනවා. ගියාත්මෙන් ගෙනාපු ලකුණක් තියෙනවා යාට. වැරද්ද ඉන්නකොට වැරද්ද ඉන්න බව දන්න ගතිය විශාල ලාභයක්. පාණවැට විතරක් තියෙන ශීර්ෂ ශික්ෂාපද තුනම සම්පූර්ණ වෙච්ච කෙනාට සීල ශික්ෂා, සමාජ ශික්ෂා, ප්‍රඥා ශික්ෂා ඒක තීරණ මං ඉන්නේ පටලවාගෙන කියලා. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒක තමයි යා කොට දාන කරන්නේ. හරි දැනගන්න ඕනේ මම කොතනද පැටලලා ඉන්නේ කියලා ගුරුරයට සාපේක්ෂව, සබ්‍රක්මචාර්යට සාපේක්ෂව, සතියට සාපේක්ෂව, දැන් තමන්ගේම අතීතයට සාපේක්ෂව බලා ගන්න පුළුවන් නම් හැමදාම අපි ඉන්නේ gedara යන බලා, gedara බලා යන ආපහු ගමනේ. එතකොට පිට කෙනෙක් අපිට නැතුව නෙවෙයි. කිසි කෙනෙක් මත නැතුව බැරි ගතියකට යන්නේ. ගුරුවරයෙකුමුත් විමුක්ත වෙනවා, ධර්මෙමුත් විමුක්ත වෙනවා. ඒක තමයි ඇත්තටම මෙලෝ වශයෙන් ලබන නිවන. මේ ජීවිතයේදීම. ඉතින් ඒක පුළුවන් වෙයිද සාක්ෂාත් කරන්න, ප්‍රත්‍යක්ෂණය කරන්න. ප්‍රත්‍යක්ෂණය කළත් අමාරුම දේ ඒක හෙලි කරන එක. මම මේ වෙලාවේදී සතියෙන් හිටියේ ඒ බව මේකෙන් හෙලි වෙනවා. මම මේ වෙලාවේ සතියෙන් හිටියේ නෑ. ඒක මේකෙන් හෙලි වෙනවා කියලා තව පිළිගත හැකි සබ්‍රක්මචාරින් වංශනමට හෙලි කරපු දවසේ තමයි ඒක මාර්ග ඥානේ ඵල ඥානයක් වඩටපත් වෙන්නේ. හෙලි කරන එක හරි අමාරුයි. ඒ නිසා එතන තියෙනවා මේ. බැත පාහිනා වගේ එකක්. ඒක තියෙනවා මේක රේන්ෆෝස් කරනවා වගේ වැඩ එකක්. ඒක තියෙනවා නිකන් ගැල්වනයිස් කරනවා වගේ වැඩ පිළිවෙලක් තියෙනවා. ඒක ආර්ය ලෝකයට අදාළ දෙයක්. අපි ඉස්සලාම කරන්න ඕන ටික ටික ටික ටික ගෙවෙමින් යන බව. ඉතින් මට නම් සෑහෙන විශ්වාසයක් තියෙනවා මේ අවුරුදු 40ත් එක බලනකොට ඉස්සරට වැඩිය අද ගොඩ දෙනෙකුට මේක මේක ටිකක් ඇස්පෑදීගෙන එන ගතිය. බලාපොරොත්තු වෙච්ච තරම් නැති වෙන්න පුළුවන්. වෙනදට වැඩිය සාල පිරිසක් මේකේදී ඉන්නවා. නිසා කාටවත් මේකේ අයිය වෙන්න බෑ දැන්. ඉස්සර එකනයි දෙන්න හිටියේ ඒගොල්ලෝ දඩ කේලි නග්ගන හිටිය ඇත්තට ඒක වටිනවා ඒ කාලේ ඇත්ත හිටිය. දැන් නෑ. දැන් කුස්සියම්මලා ඉන්න ඔය තැන. මුස්ලිම් ගෑනුම ඉන්න ඔය කියන තැන. පුංචි හයේ හතේ වයස ළමයි ඉන්නවා. ඒ ළමයි ප්‍රසිද්ධ කරනවා. ඒ නිසා අපි හැදෙන්න ඕනේ අද යුගයට ගැලපෙන විදිහට මේක එක්කෙනෙකුට පෞද්ගලිකකරණය කරන්න බෑ කාටවත් පොදු දෙයක්. අපි එකයි කරන්නේ සාකච්ඡා කරන්නේ. සාකච්ඡා කරමින් අපි නැති කෙනාටයි දන්න කෙනාටයි සමසේ ඒ සම්මෝසාව නැතුව කිනෙකුට තව කෙනෙක් නොමග අරින්න තියෙන ඉද ප්‍රස්තාව නැති කරලා දෙනවා නොමග යෑමට ඉඩ ඇති කෙනාට ධර්මයේ තියෙන බව කියලා දීලා. ශ්‍රී ත්‍රිවිධ රත්නයේ තියෙන බව කියලා දීලා. ඉතින් ඒක තමයි ශාසනය කියන්නේ. අපිට හරි පාරටම ගත්තයි කියන එක වායි කියන්න බෑ. අපිට මේෂයක් කරලා දෙන්න පුළුවන්. කැම જાති ඔක්කොම තියලා කැමති දේ තෝරපන් කියලා. ඒ තේදී මේ අයිතියට වාක්‍යන්ට යන්න එපා. Tamanටත් ආවම මේක choiceless awareness කියලා තෝරන්න ඉස්සෙල්ලා මේ සියලු ප්‍රස්තාව දිහා බලන්න. මට මේ ඕන දෙයක් තෝරන්න පුළුවන් තෝරපු ගමන් මම අහුවෙනවා. ඒ තෝරන්න නැතුව ඉන්නා තාක්කල් අපි පරභාදේසු නනීයරේ. කායින්වත් අපි නාශන වල දාලා ඇදගෙන ගියා වගේ වෙන්නේ නැහැ. ඉතින් අද ඇත්තටම කියනනම් සංඝයාට වැඩිය ගිහියන්ගේ ප්‍රබුද්ධ භාවයක් තියෙනවා. ඒක හරියට කියලා දුන්නොත් ගිහිය ගොඩාක් වෙහෙසෙන් ඉන්නේ ජීවත් වෙන්නේ. සංඝයා ගොඩ දෙනෙක් මම හරි කියන පතේ ඉන්නේ විශේෂයෙන්ම ආරණ්‍ය සංඝයා. හරි අමාරු කියලා දෙන්නේ. මොකද ඒගොල්ලෝ හිතනවා මම දන්නවයි කියලා. ඉතින් අපි කරන්නේ මේ නිසන් වනේ ඉන්න සංඝයා අපි පුළුවන් තරම් අපි නිහතමානී වෙනවා. දන්නේ නැති අයට කියලා දෙන්න යනවා. කියලා දීලා ඒගොල්ලන්ගෙන් ඉගෙන ගන්න. එතකොට සංඝයා අතර විශාල වෙනසක් අපි දකිනවා. ඒ බැරි මත දහරි නෑ. කාගේ දෙයටත් ගරු කරන ගතියට එනවා. ඉතින් ඒක වෙන කිසිම තැනක මම දකින්නේ නෑ. හරියට ඇවිදිනවා. හැමතැනම වැදිනුට පේනවා මොකද්දෝ එකක් අල්ලන්නේ ඒකම පොවන්න හදනවා මිසක් මේ විවෘත කිරීම ඇත්තේ නෑ ඒ විවෘත කිරීම කරන්න නම් මට තේරලා තියෙන්නේ මේ විවෘත කිරීමට කැමැති ලදරුවෙක් අල්ලගෙන ඒ ලදරුව අතට වැඩි පල්ලෙහාට ගිහිල්ලා කියලා දීලා බලන්නේ ලදරුව අල්ලගන්න හැටි ඊට පස්සේ ආයක ප්‍රකාශ කරන්න හැටි ඒකට තියෙන මේ මහා ගැඹුර නෙවෙයි භාවනාවේ තියෙන්නේ මේ මූලික ආධුනිකයට මේක කියලා දෙනකොට මම ආධුනිකව හිටපැහැටි ආධුනිකයට වැටෙන්නේ නැහැටි. ආනේ ඒ ගතිය තේරුම් අරගත්තා නම් බුදුහාමුදුරෝ රාහුල හාමුදුරුත් එක්ක කොහොමද වැඩ කරේ? පුංචි සෝපාකත් එක්ක කොහොමද වැඩ කරේ? හරිම ලස්සනයි. හරිම අහිංසකයි. වාද විවාද නැහැ. ඒ කට්ටියටත් ඉඩ තියලා ගියේ. මම බුදුන් උඹ දන්නේ නැහැ කියන කතාව කියන්නේ කියන්නේ ඒ தත්වෙට අපේ විශේෂයෙන්ම යෝගාවචරයෝ එහෙම නැත්නම් සත්‍ය අනුග්‍රාහකයෝ නැත්නම් භික්ෂුන් වහන්සේලාපත් වෙනවා නම් මචං විශාල එළියක් එයි කියලා ලෝකයට ඒ මතක් කිරීමත් එක්ක දවසේ ධර්ම දේශනාව මෙතෙන් සමාප්ත කරනවා ශිළු දිනාට සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා